සෝ ඉමේ පංච නීවරණේ පහය චේතසෝ උපක්ඛිදේසේ පඤ්ඤා දුප්පලීකරණේ විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං පීති සුඛං පරමඥානං උපසම්පජ්ජ විහෙරති තී ගෞරවනීය ස්වාමීන් වහන්සේ තද්දා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ඉදිරිපත් කරපු පාඨය කවුරුත් වගේ දන්න පරිදි සර්වචන් වහන්සේ විසින් දේශනා කරන්න දීච්ච ඝනක මොක්කලාන සූත්‍රයේ සමත භාවනා ක්‍රමේ ඉඳලා විපස්සනා භාවනාවට හැරෙන සංධියක් වාගේ එනතන් සීල ශික්ෂා සමාධි ශික්ෂා දැනගත්ත කෙනෙක් ප්‍රඥා ශික්ෂාවට පදනම සකස් කරනවා වගේ සම්දිස්ථානයක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා භාවනා කරන උගදෙනකොට මේක ලොකු දාර්ශනික වටිනාකමක් තියෙනවා. මොකද හුඟක් වෙලාවට ප්‍රශ්න අහනවා අපි කොහොමද හිත සමාධිගත කරගත්තට පස්සේ නැත්නම් සමතයක් සමාධියක් ඇති කරගත්ත පස්සේ ඒක විපස්සනාට නම් වන්නේ එහෙම නැත්නම් ඒ සංදිස්ථානේ මොකද්ද කියලා. ඉතින් ඒක නිසා අපි මුතෙක් අපි ධර්මදේශනාවල අහපු දේවල් මේකට සම්බන්ධ කරලා මෙතනින් එහාට සූත්‍රේ විකාශ වෙන ආකාරය නැත්නම් පැතිරෙන ආකාරය භාවනා කරන අයට ඒ නිසා මූල ධර්මයේ වශයෙන් සුතමේ ඥාන වශයෙන් තොරතුරු උකහා ගන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම චින්තාමේ ඥාන වශයෙන් තමන්ගේ තියෙන සැක දුරු කරගන්නත් හේතු වෙයි කියලා හිතනවා. ඒගොම භාවනා කළා යම් කිසි කෙනෙක් ඒ වගේ මට්ටමට ඇවිල්ලා තියෙනවා නම් එතකොට සන්තෝෂයක් ඇති වෙනවා. අපි කරගෙන ගිය වැඩේ නිකම්ම නිකම් හුදු මූල ධර්මයක් නෙවෙයි ඒක ප්‍රායෝගික පැත්තක් කියලා. ඉතින් ඒ සඳහා කෙටි මෙතෙක් කරපු දේශනාවල සමාලෝචනයක් එහෙම නැත්නම් කෙටි සාරාංශයක් ඉදිරිපත් කළොත් මේ දේශනාවට හේතු වෙන්නේ ਸਰවඥාන්සේ ඉදිරියටපත් වෙච්ච බුදුහාමුදුරන්ට ඉදිරියටපත් වෙච්ච මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණිකේ ප්‍රශ්නයක් ඒ බ්‍රාහ්මණයා ඒ කාලේ ඝනකාධිකාරීවරේ නිසා සඳහන් වෙන ඝනකම කළාන් කියලයි. එයා තුජානන්සේ ළඟට ඇවිල්ලා ඒ හම්බ වෙච්ච ස්ථානයේ පඩිපෙළ පෙන්නලා කියනවා. මේ පඩිපෙළ එකින් එකට එකින් එකට එකින් එකට යොමු කරන සුළුයි. ඒ වගේ මම දන්න බ්‍රාහ්මණ ධර්මත් අපි ඉගෙන ගන්නකොට බොහෝම සරල දෙයක් පටන් අරගෙන ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ත්‍රිවේද පාරගතනට යනවා. කණන් ඉලක්ක ඉගෙන ගන්නකොටත් එක එකේව එකයි දෙකේව දෙකයි තුනේව තුනයි කියලා කියන්නේ. ඔබ වහන්සේ මේ උගන්වන විශාල වැඩපිළිවෙලක් මේ වගේ ශාස්ත්‍රීය ක්‍රමයට අනුපූර්ව ක්‍රමයට කරලා උගන්වන්න පුළුවන් ද දක්වන්න පුළුවන් ද කියලා. ඒකවල සර්වඥාන්සීම පුළුවන් භාවය ප්‍රකාශ කරලා අශ්වේක් দমনය කරන කෙනෙක් කලින් අල්ලන ඇවිල්ලා එහෙම නැත්නම් අලියෙක් দমনය කරන කෙනෙක් ඒ කරනා වගේ මගේ වැඩ පිළිවෙලෙම අනුපූර්ව පිළිවෙලක් තියෙනවා කියන එක තමයි මේ සූත්‍රේ සාරය. ඒ වගේ ධර්මයේ නැත්තම් ඒ මූල ධර්මයේ නැත්තම් ඒ දර්ශනය පෙන්නලා සර්වචන් වහන්සේ එකින් එකට එකින් එකට කොහොමද ඒක ක්‍රියාවත් කරන්න කියලා නිर्देश වශයෙන් වෙන් කරලා දක්වනවා. ඒ දක්වනකොට ඉස්ලාම දක්වන්නේ සීල ශික්ෂාව එහෙම නැත්තම් හික්මීම ඒ සඳහා ලෝකේ පවතින සමාජ ධර්ම උල්ලංඝනය නොකර විචක්‍රමණය නොකර සමාජයත් එක්ක ප්‍රශ්නයක් ඇති නොකරගෙන ශිෂ්ට සම්පන්න සමාජයක ජීවත් වෙනකොට බයෙන් තොරව පුරවැසි භාවයක් ලබා ගන්න නම් මූලිකවම සීලයක් අවශ්‍යයි. ඒ නිසා මේ සීලය පිළිබඳව අවධාරණය කරලා ඒ සීලය කවුරුත් දෙනකන් ඉඳපා තමාම හික්මෙන්ද සදාචාර සම්පන්න වෙන්න, ශිෂ්ට සම්පන්න වෙන්න, සීතල වෙන්න, ඒ සිල්පද ඊළඟන සමාදන් වෙන්න කියන එකයි සර්වචනාංශකේ තන තියෙන උගන්වීම. ඉතින් මේ ශික්ෂාපද තමන්ගේ මට්ටමට පංචශීල, අටශීල, දසශීල වශයෙන් නැත්නම් පැවිදි සාමාන්‍ය රූප සම්පදා වශයෙන් විවිධ තාරාතිරම් තියෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් ඒකට සීලයට පෙළඹිලා හික්මිලා සදාචාර සම්පන්න වෙලා ඉතින් එහාට දකින්න රූප, අහන ශබ්ද ආදී වශයෙන් බොහෝ දේවල් ඇසීම් බැලීම් කරන්න ගිහිල්ලා තමන්ගේ හිත අවුල් කරගන්න නැතුව ප්‍රයෝජනෙට සලකලා ඉන්ද්‍රයන්ගේ দমনයක් බලන කියන දේවල් වල ඉක්මීමක් ඇති කර ගැනීම සීල සම්පන්න කෙනෙකුට පමණයි කරන්න පුළුවන් වෙන්නේ ඒක දෙවෙනි අභ්‍යාසයේ විදිහට සර්වචනා සිදිපත් කරනවා මේක ඇත්තටම ඒ සාරවත්න යන් වහන්සේ වටසේ ඉන්න ශික්ෂේ ශිෂ්‍යයෙකුට මිසක් සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට ඇයි එහෙම කරන්න කියලාවත් තේරුම් අරගන්න බෑ ඒ මොකද ඇහැට රූපයක් බැලීම එච්චර නපුරක් අපරාධයක් දනුවක් කළ යුතු වැරද්දක් කියලා ලෝකයා පිළිගන්නේ නැහැ. කන සද්දයක් ඇහිීම, නාසයට ගඳ සුවඳක් වැදීම, දිවට විවිධ රසමසවුලු දීම, කයට විවිධ සුඛෝපභෝගී දේවල් ලබා දීම උගෝදෙනෙක් හිතන්නේ ඒක පෙරපිනට හම්බෙච්ච දෙයක් දක්ෂකමක් මේ ජීවිතේ අපි ලබාගත් දෙයක් කියන එකයි කරගෙන යන්නේ. නමුත් අපි ලෝකයේ වශයෙන් ගත්තත් අද තියෙන ඒ වගේ ඉන්ද්‍රයන් පිනවි ආශාය පිනවි මේ ආශාව නිසා මේ පරිසර දූෂණය එනතම මේ මුළු ලෝකෙම රත් වෙන එක එනතම මේ පහසුකම් ඔක්කොම වැඩි වෙන්න වැඩි වෙන චිත්ත දූෂණය මානසික අසහන වැඩි වෙන නිසා ඒ පැත්තෙන් ඒ පහසුකම් බලන කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ කොච්චරක් දුරට රූප ඕනේද කොතරින් එහාටද ඒක හිත කෙලසන්නේ කියලා. කොච්චර දුරට සද්ද අවශ්‍යද කොතරින් එහාටද කෙලසෙන්නේ කියන එක දන්නේ නැහැ. ඒ නිසා මේ ਸਰුවඥය කියන්නේ මේ තියෙනවා Tamanට ඉදිරියට යන්න ඕනේ නම් තිබුණු ප්‍රමාණයට රූප බලන්න යන්න එපා. ශබ්දාහන් යන්න එපා. ගන්ධ රස පහස ඒක ප්‍රයෝජනෙ සලකලා අර පිළිමැස්මෙන් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඒ ඉන්ද්‍රමුත් කන ජීවනාශය කියන එකත් පිරිනව ඒ හරහා හිතත් පිරිනව. ඉතින් ඒක නිසා අද හැදෙන ජනතාව දිහා බැලුවොත් මේ ইনফরমේෂන් ටෙක්නොලොජි එක නැත්නම් මේ තොරතුරු සාක්ෂණය හරහා ඒක අද දෙමව්පිය මට්ටමේ ඉන්න අයට තේරෙනවා දරුවන්ගේ කිසිම සීමාවක් නැතුව ඒවා පාවිච්චි වෙන හැටි. ඉතින් ඒක ඒ දරුවෙකුට සීමාවක් පෙන්ලා දෙන්න දෙමව්පියෝ දන්නේ නැහැ. දෙමව්පියෝ චිතල තියෙන්නේ මේක අපේ අත්තල මුත්තල කාර්යයක් තිබුණ නැති දෙයක්. ඒක නිසා පුළුවන් තරම් රූප බලන්න සද්ද අහන්න ගියාම කොයි වෙලාවෙ සීලෙත් කැඩෙයිද කියලා කියන්න බෑ. ඒ නිසා සීලය ගැන Taman කරම පරිතර කරගත්ත කෙනෙක් අහකන දිවනාශය මට්ටම් කරගත්තට පස්සේ ඉක්මා ගතට පස්සේ ਸਰවචනංශ මතක් කරනවා ගන්න ආහාර පිළිබඳව ප්‍රමාණය දැනගන්න. මාත්‍රාව දන්නේ නැති වුණොත් ආහාරෙම විසක් වෙනවා. ලංකාවේ ඒ ප්‍රොෆෙසර් ලිලි ඩිසිල්ලා පොතක් කියලා කියනවා දිවෙන් සිය ජීවන සහ ගැනීම කියලා. අද බර ගානක් ඒ ආහාර ප්‍රමාණය දන්නේත් නැහැ. ආහාර වල තියෙන ප්‍රත්‍යප්‍රත්‍ය බව දන්නේත් නැහැ. ඒ කැම නිසා සිය ජීවන සහ ගැනීම කරනවා. ඒ නිසා ආහාරේ භෝජනයේ මත්ඤ්‍යතාවය දැන ගැනීම ඉදිරි භාවනාවකට නැත්නම් ඊට වැඩිය සියුම් තත්යකට යන්න ඉස්සලා කෙනෙක් පාලනය කරගන්න ඕන. ඒ නිසා මේ වගේ භාවනා වැඩමුළුවල අපි රාත්‍රී ආහාර නොගෙන ඉන්න පුරුදු වෙනවා. වගේ දවල් 12න් පස්සේ ආහාර ගැනීම නතර කරනවා. ඉතින් බොහොම අමාරුයි කෙනෙකුට හිතාගන්න මේ හිත හදන වැඩත් එක්ක මේ ආහාර පාලනයේ මොකද්ද තියෙන සම්බන්ධතාවය කියලා. නමුත් ඒක අහම්බෙන් වැරදිලා දාපු පැනවිල්ල නීතියක් නෙමෙයි තේරුම් අරගන්න ඕනේ මේ දෙක අතර තියෙන සම්බන්ධයේදී මේ දමනය හරහා තමයි ඉන්ද්‍රිය දමනය ආරේ ප්‍රමාණය දැන ගැනීම හරහා තමයි අපිට විවේක ලැබෙන්නේ. එහෙම නැතුව ඒව අතර සීමාවක් නැතුනොත් අපිට විවේක නැති වෙනවා. ඒ වගේම හම්බෙච්ච විවේකෙත් ගොඩාක් හිතවිලි වලින් බාධා වලින් පෙරෙන්න පටන් ගන්නවා. ඒ නිසා ආහාර පිළිබඳව සීමා කර ගැනීම කෙනෙක් කෙනෙකුට පටවන්න පුළුවන් දෙයක් නෙවෙයි තමා විසින්ම පටව ගන්න ඕන නමුත් ਸਰවචනාංශගේ ඒ විනය රෙගුලාසි වල එහෙම නැත්නම් ශික්ෂා පදවල අවශ්‍ය ප්‍රමාණය දක්වලා තියෙනවා. ඒ ගාවට ඒ විදිහට ආහාර ප්‍රමාණය දන්නේ නැති කෙනාට උගාක් වෙලාවට කැමතේ කියලා බච්චාට පස්සේ ඉන්න නිදිමත ගතිය වගේ දේවල් නිසා අර වටිනා කාලය නින්දට යට වෙනවා. ඒ නිසා ආහාර පානය කිරීමක් හරහා නිදි වැඩිීමේ දවස පුරාම අවදියෙන් ගත කිරීමේ වැඩි වේලාවක් අවදියෙන් ගත කිරීමේ කටයුත්තකට පාර පෑදෙනවා. ඒකට උනන්දු වෙන්නේ කියලා. පුළුවන් තරම් දවස අවදියෙන් ගතකරනද ඒ සඳහා දවසේ උදේවරුවේ පුළුවන් තරම් සක්මණෙන් පරියන්කයෙන් ගතකරනද හන්දවරුව දවල් බාලන දාණයෙන් පස්සේ පුළුවන් තරම් සක්මණෙන් පරියන්කයෙන් ගත කරන්න රාත්‍රියේ ප්‍රථම යාමය සක්මණෙන් පරියන්කයෙන් ගත කරන්න මධ්‍යම යාමය සිංහසෙයාවෙන් දකුණු ඇලෙන් අහවල් වෙලාවට මම නැගිටිනවා කියන අදිෂ්ඨානයෙන් යුතුව සැතපෙන්න පාන්දරම නැගිටලා සක්මණෙන් පරියන්කයෙන් දවස ගත කරන්න කියලා බොහොම විස්තර කාලසටහනක් සර්වඥාන්සේ පෙන්නලා තියෙනවා මේක තමයි මානවයා විසින් ඉස්සල්ලාම කාලසටහනකට අනුව ජීවත් වීමේ පළවෙනිම ඉතිහාසගත සිද්ධිය තමයි සර්වචනාංශයේ දිනචරියාව. ඒ දිනචරියාවම තමයි භාවනා කරන අයට පාවිච්චි කරන්න කියන්නේ. එතකොට හිතේ අවදි බවක් එහෙම නැත්නම් ජීවිතේ ජීවත් කරන බවක් එන්න පටන් ගන්නවා. ඒකට කියන්නේ జాగරියානුയോഗය කියලා. ඉංග්‍රීසියෙන් ওই වචන හරියට වරද්දලා කියන්නේ ඔය පෞගේ දාසලෝයේ අචංචා ට්‍රැඩිෂන් එකේ ජාගර ස්වාමීන් වහන්සේ ජගාරෝ කියලා තමයි ඉංග්‍රීසියෙන් කියන්නේ. జగాරෝනේ වචනේ තේරුම జాగර කියන වචනේ ඒ කියනකොට අර හුරුකම නැති නිසා වැරදි උච්චාරණ කරනවා జాగරි අනුയോഗේ. අන්නේ විදිහට ජීවිතයේ අවදියෙන් ගත කරන එනකන් ආධ්‍යාත්මයට විවෘත වෙච්ච දාර්ශනික දිහාට විවෘත කරගන්න මට්ටමට තමන් තුළේ හික්මීමක් ඇති කරගත්ත කෙනාට තමයි සර්වචනාංශ මේ සති සම්පජාඤ්ඤේ වගේ භාවනා කියලා අපි දැන් කියන ඒ මූලික චෛතසික දෙකක් පිළිබඳව අවධියක් ඇති කරනවා සත්‍ය කියලා කියන්නේ එළඹ සිටීම එහෙම නැත්නම් අප්‍රමාදී කියලා සඳහන් කරනවා ඒක හේතුව අපි ඒකට හිත මෙහෙවෙ නැත්නම් අපි හැම සිද්ධියක්ම දකින්නේ සිද්ධ වුණාට පස්සේ සිද්ධ වෙලා ප්‍රමාද වෙලායි දකින්නේ ඒ ප්‍රමාද වීමත් එක්කම සිද්ධිය බොහෝ විකෘති තත්ත්වයකටපත් වෙනවා. ඒ නිසා යමක ඇති හැටි දකින්න නම් ඒක සිද්ධ වෙනවත් එක්කම ඒක දිහා බලන්න ඕනේ. එහෙම නැත්නම් ඒක විපරිණාම වුණාට පස්සේ දැක්කහම ඒක පිළිබඳව දෙන අර්ථකතන ගොඩාක් වෙනස්. ඒක නිසා දරුවෙක් ප්‍රසූත වෙනවයි කියලා කියන්නේ ප්‍රසූත කරන අවස්ථාව වෙන්න මාස 10කට කලින් තමයි පිළිසිඳ ගැනීම සිදු වෙන ඉතින් දරුවා ප්‍රසූත වීම දැකලා අපි කියන කතාවයි පිළිසිඳ ගැනීමේදී <clears throat> සිදු වෙන කතාවයි ගත්තා ආත්පස්ම වෙනස් ඒ නිසා අපේ ඉඳුරන්ඩ අපේ මනසට යන ගොදුරු වෙන්නේ ඒ ඉඳුරන් කුප්පණ මට්ටමට ඉඳුරන් අවසන මට්ටමට අරමුණ හොරවට පස්සේ ඒ නිසා අපිට අරමුණේ හට ගැනීමත් එක්ක දකින්න කොටයි හටගත් අරමුණ දකින්න එකයි කියන එක අතර පැහැදිලි වෙනසක් තියෙනවා ඒ නිසා ඒකට පමාව කියලා සිංහලෙමුත් අපි ඒක පාවිච්චි කරන ප්‍රමාව කියලා ඒ ප්‍රමාව පිටු දකින්න වැඩ පිළිවෙලට කියන අප්‍රමාදී. ඒ නිසා යමක් සිදු වෙනකොටම ඒ හා සමගම <clears throat> ඒක දැකීමත් සිදු වුණාට පස්සේ සිද්ධිය දැකීමත් අතර ලොකු වෙනසක් තියෙනවා. දැන් ලෝකේ තියෙන ලොකුම විද්‍යාගාරය තමයි CERN එක. ඒකේ කරන්න හදාන්නේ අංශු දෙකක්, ඉලෙක්ට්‍රෝන දෙකක් එකට ගැටෙනකොටම චිත්තක්ෂණයක්වත් පසු නොවි ඒක දිහා බලන්ඩ යන්ත්‍ර හදලා තියෙනවා. ඒ විද්‍යාගාරේ හැතැම් 27ක් දිග දිග බිංගයක් වටරවුමක් ඒකේ ඉලෙක්ට්‍රෝන Java කවල Java කවලා දෙපැත්තකින් දෙකක් එකට හැප්පෙනකොටම බලන්න ගියාම ඒවල දැකලා තියෙනවා පළවෙනි වෙලාවේදීම පහළ වෙන අංශු පුදුමාකාර ශීඝ්‍රයෙන් වෙනස් වෙලා යනවා එනකොටම පුරනකොටම හැප්පෙනකොටම පළ වෙන අංශුවට හෙබ්‍රන් පාටිකල් කියලා කියන එකට කියනවා ගෝඩ් පාටිකල් කියලා. ලෝකේ මැවීම පිළිබඳව පළවෙනිම වෙන එක. ඒක ගත කරන්නේ නැහැ කියලා කියනවා. තත්පරයකින් 1000න් එකක්වත් ඉන්න ඉස්සලා ඒක වෙන එකක් පාටපත් වෙනවා. ඒක තව එකක් පාටපත් වෙනවා. අපි ඒ වගේ පරිශ්‍රණයකින් තොරව බැලුවොත් අපි දකින්නේ ඉලෙක්ට්‍රෝන පුපුරලා ගොඩාක් වෙලාට ගියාට පස්සේ දෙයක්. ඉතින් ඒක නිසා එතෙන්ට ගියාට පස්සේ ඊටාම කුඩාම අංශුව මේ ගැටුම නිසා පහළ වෙන අංශුව ගත්තොත් ඒක කියලා කියනවා මේ අංශයේ ලක්ෂණ දෙකයි තියෙන්නේ වේගය සහ බර කියන එක. ඉතින් යම්කිසි විද්‍යාඥයෙක් අච්චර වේදම් කළා අතර මේක මුළු යුරෝපියන් වේදම් කරලා ඒ පරීක්ෂණාගාරය හදලා තියෙන්නේ. තමන්ගේ යන්ත්‍රය අංශය බර බලන්න යුදුවොත් බර බලන්න සුසර කරොත් වේගය බලන්න බෑ. වේගය බලන යන්ත්‍රයේ සුසල කරොත් බර බලන්න බෑ. ඒ නිසා ඒ අංශයේ තියෙන අංශ ලක්ෂණ දෙකම එක්කෙනෙකුට බලන්න බෑ. ඒ තරම්ම ඒක වෙනස් වෙනවා. මේ වෙනස් වෙලා ඒක පටවියාපෝ තේජෝ වායෝ බාඩපත් වන පස්තම ඇහැට පේන්නේ. ඉතින් ඒ නිසා විද්‍යාවත් කරන්න හදන්නේ හටගන්ම පැත්තට යන්න හදන්නේ. හටගන්ම පැත්ත යන්න යන්න යන්න යන්න පරණ විද්‍යාඥයෝ හොයාගත්තේ ඔක්කොම බොරු කියලා පේනවා. මුල් මුල් විද්‍යාඥයෝ හොයාගත්තේ ඔක්කොම හතගෙන ස්ථාවර වෙච්ච, පදිංචි වෙච්ච, පතර වෙච්ච ඒවා ගැන තමයි කතා කරලා තියෙන්නේ. මුලට ගියාට පස්සේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. විශේෂයෙන්ම අයින්ස්ටයින්ගේ E mc2 කියන ස්කන්ධය සහ ශක්තිය අතර තියෙන සම්බන්ධතාවය දැම්මට පස්සේ අද භෞතික විද්‍යාව සෑහෙන ප්‍රශ්නකට මුහුණ දීලා තියෙනවා. මෙන්න මේ වැඩේම යෝගාවචරයට අරමුණක් අරගෙන ඒ අරමුණට සතිය යොදනකොට එනබසිටි සීය යොදනකොට මුලින් මුලින් යෝගාචර දකින්න හටගත් අරමුණ. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ආස්වාස් ප්‍රස්වාසයේ ගත්තොත් ඒ ආස්වාස් ප්‍රස්වාසයේ නාස්පුඩු පුරවාගෙන යන මට්ටමට ගියාට පස්සේ තමයි දැනෙන්නේ. මොකද අපි ඒක හොයලත් නැහැ බලලත් නැහැ දැන් තමයි පටන් අරගන්නේ ආස්වාස් ප්‍රස්වාසයේ දිහා බලන්න. බලනකොට අපේ ඇහැට ගැටෙන්නේ අපේ හිතට දැනෙන්නේ අපි අවධානය යොමු වෙන්නේ සෑහෙන්න මෝරපු ආස්වාසයක්. සෑහෙන මෝරපු ප්‍රසවාසයක්. ඉතින් ඒකනේ ඒක පටන් ගන්න කෙනාගේ දෝෂයක් නැහැ. ඒ නිසා සරුවචනාංශ සඳහන් කරලා තියෙනවා ආස්වාද ප්‍රසවාසගේ මධ්‍යස්ථ අරමුණක් අරගෙන ඒ අහුවෙන ගොරෝසු තැනින් හැම ආස්වාසයක්ම හැම ප්‍රසවාසයක්ම තේරෙන මට්ටමට පමා නොවි එලඹ සිටි සීයෙන් නන්නත්තර වෙන්න දෙන්නේ නැතුව හිත මේක දිගේම පවත්වා ගන්න. පාත්තනේ යනකොට යනකොට යම් තැනක මතුවෙන මතුවෙන ආස්වාසයක් මට දකින්න පුළුවන්. මතුවෙන මතුවෙන ප්‍රසවාසයක් මට දකින්න පුළුවන් කියලා නිදර්ශනයට ගත්තොත් ඒ ගොරෝසු මට්ටමට ඉස්සලා ඒක පෙරහැර හැඩ ගැහෙන හැටි නොදන්න තැනක ඉඳලා මේ දැනන මට මත් වෙන හැටි පිළිබඳව යෝගාවචරයට හුරුවහරා අත්දැකීම හරහා යන්න පුළුවන් ගමනක් තියෙනවා. මේ ගමන ප්‍රයත්නෙන් තොර කවදාකවත් යන්නේ නැහැ. හැදිච්ච දේත් එක පිටිපස්සේ දුවනවා මිසක් මුල බලන ගතියක් අපේ මනසේ නැහැ. ඒකට කියනවා බල්ලෙකුට ගලකින් දමලා ගහපුවාම බල්ල ගල දිගේ දුවනවා මිසක් ගල ආපු තැන බලන්නේ නැහැ. නමුත් සිංහයෙකුට ගලක් ගැහුවොත් සිංහයා ගල දිගේ බලන්නේ නැහැ. එයා බලනවා ගල ආපු තැන කොහෙද කියලා ආපු තැන විනාශ කරනවා. ඒ නිසා අපේ ලෝකේ තියෙන බලු බැල්මක් බුදුහාමුදුරුවෝ අපෙන් ඉල්ලන්නේ සිංහාවලෝකනයක්. එනදී ආවට පස්සේ ඒකට සැලිලා දඟලලා කෑ ගහලා චිත්ත පීඩ ඇති කරනවට වැඩිය නැවත නැවත එන දෙයක් තියා බලලා මේක මොන ප්‍රභවයෙන් දෙන්නේ කොහොමද එන්නේ කියලා ඊය ධම්මා හේතුපබවා කියන වගේ හේතු ධර්මයට යොමු කරන්න නම් තමානෝයි බලන ගතිය තියෙනවා. නමුත් ආරම්භයේදී අපි දකින්නේ මෝරච්ච දෙයක්. හැඩ ගැහිච්ච පෙරහැරක්. නමුත් පෙරහැර පටන් ගන්න තැනට ගියොත්, tire පිටිපස්සට ගියොත් වෙස් බැන්දට පස්සේ නටන එක හරි වෙස් බැඳින්න ඉස්සෙල්ලා දැක්කොත් ඒ දෙක අතර ලොකු වෙනසක් ඇති වෙනවා. අන්න ඒක ඇති කරන සතිය කියන එක. ඉතින් මේක තමයි සාමාන්‍ය භාවනා ලෝකෙට පිවිසීමේදී අපේ තියෙන ප්‍රධානම තාක්ෂණික අංශය. ඒ සතියෙන් බැලුවොත් ගන්න විනිශ්චයයි සතියෙන් නැතුව බැලුවොත් ගන්න විනිශ්චයයි අතර විශාල වෙනසක් තියෙනවා. එකම දෙයක් දිහා නැවත නැවත බලලා ඒ මුලට අදිනා හැඟීමෙන් ප්‍රමාද නොවි බලන හැඟීමෙන් බලාන බලාන ඉන්නකොට ඒකේ මුලත් එක්ක මැද පෙනිච්ච දවසයි ඉතල දකම මුල විතරක් දකපු දෙකයි අතර විනිශ්චයේ සෑහෙන වෙනසක් තියෙනවා. අනේ ඒ දේ හරහා මේ අපේ බොරු කියන නොමග යවන වංචා කරන ඉන්ද්‍රියන් හරහාම ඒක පෙන්නන බොරුව ඒක පෙන්වන හදන වංචාව ඒක පෙන්වන්න හදන විපරිණාමයේ දකින්ද බුදුජානසී කිසිම චීන කණ්ණාඩියක් යෝජනා කරන්නේ කිසිම දෙවන්නේක්ගේ බලපෑමක් කරන්නේත් නැහැ. ඒක සඳහා පේන තැනින් පටන් අරගෙන ඒක එන දිහාවට මුල දිහාවට ආරම්භයේ දිහාවට හේතුව දිහාවට ගොඩාක්කල් බල බල ඉන්නකොට එහි උරුව හරහා ටික ටික ටික ටික මුලට යන්න පටන් ගන්නවා. එතකොට ඒ කෙනාට අර සතිය හරහා යමක් එක තැනක ඉඳලා තව තැනකට පත් වෙන හැටි අපි කියන රූපාන්තරණය එනතම් පරිණාමය නැත්නම් විපරිණාමය දැක්කට පස්සේ තේරෙන්න පටන් ගන්නවා අපි ගන්න විනිශ්චය මේ එක ජවනිකාවට විතරයි අදාළ මුළු පද්ධතිය දැකලා නෙමෙයි අපි විනිශ්චය ගන්න. නාටකමේ එක ජවනිකාවක් දැකලා ඒක ශෝකාන්තයද දුක්ඛාන්තයද කියලා අපි විනිශ්චය කරාට නාටකමක් කියන්නේ එක ජවනිකාවක් නෙවෙයි. ඒක සිද්ධි වැටක්. ඒ සිද්ධි වැට බලන් ඉවසන්නේ නැති එක තමයි අපි මේ සංසාරේ කරන ප්‍රධානම දෝෂේ. දැකපේ කරන වහාම විනිශ්චයකට පෙළඹෙනවා. ඉතින් අර සතියේ වඩන කෙනාට තේරෙනවා මේ ලෝකේ ක්‍රියාවක් කියලා දෙයක් නැහැ. ක්‍රියාවලියක් තියෙන්නේ. අපි මේ ක්‍රියාවක් කරලා ගන්න හදාන්නේ රාමු කරලා ඒ අපේ තියෙන පටු දර්ශනය නිසා නමුත් සිද්ධි වැට දිහා බැලුවොත් ඒකෙදි ගන්න විනිශ්චය සම්පජඤ්ඤය නැත්නම් නුවණ වෙනස් වෙන නිසා මේ සිහි නුවණ වැඩි වීමට ඉස්සලා අර කියන ಗುಣ ටික ඇති කරගෙන සිහි නුවණ වැඩුවට පස්සේ ඒක නා කවදාකවත් සිද්ධ වෙන සිද්ධියක් පිළිබඳව හදිස්සි විනිශ්චයකට යන්නේ නැහැ. සිද්ධිය දිහා හොඳට බලනවා. විශේෂයෙන්ම නැවත නැවත සිද්ධ වෙන සිද්ධියකදී බලාන ඉන්නකොට විනිශ්චය කිරීම නිසා නිරීක්ෂණය බාධා වෙන බව පහු වෙනකොට තේරෙනවා. නිරීක්ෂණය පැත්තකට දාලා සමාවෙන්න නිශ්චය පැත්තකට දාලා නිරීක්ෂණය කරුවොත් ඒ සිද්ධිය දිහා අපේ කියන ආකල්පය එන්නේ එන්නේ එන්නේ වෙනස් වෙනවා. ඒ නිසාර නිරීක්ෂණ කිරීම වැඩි කිරීම සහ නිගමන කිරීම අඩු කිරීම තමයි යෝග ජීවිතය අපි පුරුදු කරන්නේ. එහෙම නැති කෙනා පොඩි කාරණා දෙකක් දැනගෙන ඒක විනිශ්චය කරලා විශාල සැලසුම් හදනවා කවදාවත් හරියන්නේ ආන මේ විදිහට වැඩ කරන වැඩ කරන යනකොට තමන්ගේ හිත මේ සිද්ධිය වල කොහේ හරි තැනක් අල්ලගෙන යනවා විනිශ්චය කරන්න යාම නිසා ගන්න හැම තීන්දුවක්ම අභියෝගයට ලක් වෙනවා. ඒ වෙනුවට විනිශ්චය කරන එක අඩු කරලා නිරීක්ෂණය වැඩි කරන වැඩි කරන යන්න පටන් අරගත්තොත් ඒ මනුස්සයාට යන්න බැරි කෙලවරක් නැහැ. ඒ තරම්ම දැනුම් සම්භාරයකට යොමු කිරීමක් කරනවා. ඉතින් අපිට වෙලා තියෙන්නේ අද ලෝකෙ එnde එnde එnde ඉක්මනට විනිශ්චය කරන ගතිය වැඩි. ඒ වගේම විනිශ්චය කිරීමට බලපෑම්නුත් වැඩි. ඒ බලපෑම් වෙනුවට අපි නිරීක්ෂණය වැඩි කරොත් නිගමන අඩු කරොත් අපි ගන්න විනිශ්චය ගන්න වුණොත් ගා කල්ලලන. ඉතින් ඒක නිසා අපේ භාවනාදී අපි කරන්නේ ක්‍රියාකාරකම් ගොඩාක් අඩු කරලා පුංචි වැඩ ටිකක් කරන ගමන් ඒක දිහා නිතරම සමීපව කිට්ටුව බලනවා. ආනේ විදිහට මේ සති සම්පජාඤ්ඤය කියන එක සිහිනුවන කියලා මේක සිංහලෙන් කියන්නේ සීනුවන දෙක වැඩි කරාට පස්සේ එයා ඒ විශාල කාර්යබාර ජීවිතවලට යන්නේ නැහැ යන්න වුණොත් ඒක කරන මිසක් අය අහකයන් දේවල් උණුවේ දාගන්නේ නැහැ ක්‍රියාකාරකම් අඩු කරලා නිරීක්ෂණය වැඩි කරනවා නිගමන අඩු කරනවා අනේම කර කර කර ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා මෙතෙක් කල සංසාරේ අපි ළඟ තිබුණු මේ තදියම තක්කුමුක්කුව අසහනය මානසික පීඩනය නිසා අපි නුසුදුස්සන්ව ඉඳගෙන යම් යම් දේවල් විනිශ්චය කරලා තියෙනවා ඒ වෙලාවේදී අන්තිමට අපිට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඉස්සරහට නිරීක්ෂණය වැඩි කරලා නිගමන අඩු කරන ජීවිතයකට යන්න සුදුසු උනාට පස්සේ බුදුජානනාංශ කියනවා මෙන්න මහණි කැලෑවක්. මෙන්න මහණි ගස්මුල්. මෙන්න මහණි ගල්ගුහා. මෙන්න මහණි පිදුරු පළවල්. මෙන්න මහණි තනකොළ බිසි. දැන් ගිහිල්ලා පොඩ්ඩක් මේ හිත දිහා අරමුණකට සාපේක්ෂව බලන ඉඳ අපි මේ ගන්න තීන්දුව දිහා අන්නේම කරගෙන යනකොට පේනවා අපේ හිතේ ස්වභාවය තමයි අරමුණෙන් අරමුණට පණින එක. එකක් දිහා නැවත නැවත බලන්නෙත් නැහැ. ඒක ඉන්දියාවක ඉන්නත් බෑ. ඒකම දෙයක් නැවත නැවත අහන්න කැමතිත් නැහැ. එක එක එකින් එකට එකින් එකට පයින් ගතිය නිසා ඒ එකක් පිළිබඳවක්වත් අපිට පූර්ණ දැනුමක් ලබන්න බෑ. අර්ථ දැනුමෙන් භාවහා විනිශ්චය කරන නිසා අපේ විනිශ්චය චපලයි. ඒ නිසා සති සම්පජඤ්ඤය දිනු වෙච්ච එකන දැන් මම මොකද කරන්න ඕන කියලා අහුවොත් කියන්න තියෙන්නේ මොකක් හරි එක අරමුණක් අරගෙන විශේෂයෙන්ම මධ්‍යස්ථ අරමුණක් Tamangeම කය තමයි Tamangeම ශරීරය තමයි සර්වචනසේකට ඉදිරිපත් කරන්නේ ඒක දිහා නැවත නැවතත් බලන්න බලාගෙන ඉන්නකොට කයේ කයානෝ බලන සුළුව කියලා කියන්නේ අපි මේ කය දිහා බලන්නෙම එක්කෝ ලිංගික අදහසින් එහෙම නැත්නම් රූපලාවන්‍ය පැත්තෙන්. එහෙම නැත්නම් ශරීර ජවයේ පැත්තෙන්. নানা ප්‍රකාර විදිහට බැලුවට මේ කය කය වශයෙන් අවුරුදු 100ක් ජීවත් වුණත් කවදාකවත් එහෙම බලන ගතියක් නැහැ. නිසා කයේ කයානෝ බලන සුළු ගත කරන්න කියලා කියන්නේ මේ මනුස්ස කය කියලා කියන්නේ. ඒ විශාල ප්‍රතිලාභයක්. මේක මේ එක එක දේවල් වලට යොදවලා කටයුතු කරන මිසක් මේක සමූහයක් මේක ස්කන්ධයක් කන්දක් කොහොමද මේක වැඩ කරන්නේ කියලා ඇතුළත හැරවුවොත් ඇතුළතට අවධානය යොමු කරොත් මේ බාහිරයේ හොයන විද්‍යා දැනුම එහෙමම ඇතුළට හරව ගන්න පුළුවන්. එතකොට තේරෙනවා බුදුචානන්සේ ක්‍රමෙත් හරීම විදුහුරුයි. නමුත් වෙනස තියෙන්නේ අපේ දැනුම බාහිරාවර්ති ලෝකායත දැනුම. ඒ දැනුම සති සම්පජාඤ්ඤය හරහා ඇතුළට හැරෙව්වට පස්සේ බාහිර දේවල් 100ක් නතර කරලා නෙවෙයි. අතර අල්ලපනල්ලක් අරගෙන ඊට පාසුවක් අරගෙන බලන්න පටන් ගන්නතර පස්සේ අපේ ඇහැ, අපේ කන, අපේ නාසය, ජීව, කය, මන කියන දේවල් කොච්චර සීඝ්‍රයෙන් අරමුණු මාරු කරනවද කියන එක ඒ කාර්මණක කොච්චර දිගට ඉන්න බැරිද කියන එක එක ඉරියව්වක එක ආහාරයක එක ඇඳක එක පිරිසක ඉන්න බැරි ගතිය තේරෙන තේරෙන ලොකු ઈચ્છා බංගත්වයක් ඇති වෙනවා හරි පැත්තට බලන කෙනා. මේ කිසි හරිම චපලයි කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. පැන පැන දුවනවා. ඉතින් ඒ නිසා සරුවචනන්සේ සඳහන් කරනවා ඒක කාගෙත් හැටි. මෙතෙක්කල් නුහරට ඉදිච්ච හිතේ හැටි නිසා එක දෙයක් තියා බොහෝ වෙලා බලා සිටියොත් එක දෙයක් කාලානුරූප විපරිණාම වෙන හැටි දැනගන්න පුළුවන්. බොහෝ දේවල් දෙයා බලාන හිටියොත් අපි මතු පිටලෙව කණේක විතරයි වෙන්නේ. අපල කාලා රස රස ඕජාවක් ලබන්න බෑ. ආන්නේ විදිහට යම් වෙලාවක මේ කාමච්ඡන්දේ කියන විවිධ අරමුණු දිගේ දුවන ගතිය වෙනුවට එක අරමුණක ඒකාග්‍රතාවය ඒකෝදි භාවය සමාහිත වෙන ගතිය දැක්කොත් ඒ යෝගාවචරයට ඒ කරන ප්‍රයත්නය අනුව මෙතෙක් බාහිර දූපු හිත යොදන කාලයට සාපේක්ෂව අරමුණක යොදන්න පුළුවන් ගතියක් එනවා. එතකොට විවිධ අරමුණු දිගේ දිවීම පය දාච්ච බල්ලෙක් වාගේ එක තැනක ඉන්න බැරි කෙනෙක්. විවිධ අරමුණු වල දිවීම හැම ගහපු එළදෙනෙක් වාගේ එක ඉරියවක ඉන්න බෑ. ගහකට හේතුනොත් ගහින්න පණුව කනවා. කුජිර ගත්තොත් බිම් පණුව කනවා. වතුරට ගියොත් මාළුව ගහනවා. එළිය විදුනොත් කුරුල්ල කොටනවා. ඉතින් ඒ වගේ අපිට මේ පය දාච්ච බල්ලෝ වාගේ හැම ගහපු එළදෙනක් වගේ කොයි වෙලාවෙත් නලියන එක තමයි තියෙන්නේ. එක තැනක එක විදිහට ඉඳ ගියාම තේරෙන පටන් ගන්නවට නලියන ජීවිතයේ කොච්චර වේගෙන් ඉටිපන්දම දෙපැත්තෙන් පත්තු කරා වගේ ගෙවීම සිද්ධ වෙනවාද ඒක තැනකට වුණාට පස්සේ කායික සෞඛ්‍ය මානසික සෞඛ්‍ය ඇති කරලා හිත සමාහිත කරනවාද නමුත් කොහෙද වෙන්නේ පණවිඩයක් ලෝකේ තියෙන්නේ තියෙන්නෙම මේක තව තව වේග කරන පණවිඩයක් ඒ නිසා යම් කිසි කෙනෙක් ඒ විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලයේ ධම්මේ සවිතක්කං සවිචාරං විවේකජම් පීච සුඛං පඩමජ්ජානං උපසම්පජ්ජ විහෙරති කියලා කියන්නේ යම් කිසි කෙනෙක් මේක දැනගෙන කාර්යබහුල ජීවිතයේ 100ක් අයින් කරනවා කියන එක නෙවෙයි. පරිේශන මට්ටමින් කාමයන්ගෙන් වෙන්ව එනතම මේ සුඛභෝගීත්වය පාරිභෝගිකත්වය ඒකෙන් පොඩ්ඩකට වෙන් වෙලා తాවකාලිකව හරි විචේව කාම විචේව අකුසලයේ ධර්මයේ සතුම් මැරීමෙන් වරකම් කිරීමෙන් කාමීච්ඡාචාරයෙන් බුරු කේලම හිස් වචන පරස වචනේ මත්තන් පාණෙන් කියන වැරදි වැරදි වලින් වෙන් කරලා විචේව කාමයේ අකුසලයේ ධම්මේ අර කියන විදියට එකම අරමුණට හිතියව දාන හිටියොත් අර තේරෙන්න පටන් අර ගන්නවා අච්චර සංසාරයක් පුරා නන්නත්තර වෙච්ච මේ හිත මේ අනුපූර්ව ශික්ෂාවෙන් අනුපූර්ව ක්‍රියාවෙන් අනුපූර්ව ප්‍රතිපදාවෙන් යම් ප්‍රමාණයකට ඉක්මව ගන්න පුළුවන් අනේ හැකි සංඥාව මේ යොදණයේ ප්‍රතිඵලයක් මේ ජීවිතේම තියෙනවා කියලා හැකි සංඥාව ඇති වෙනකොට අපි එකට කියනවා සමත ශික්ෂාව කියලා. ඒකට අනුග්‍රහිතයට අපි කියනවා සමත අනුග්‍රහිතය කියලා. ඒ නිසා අපි මේ වගේ විවේක ස්ථානයකට එන්නේ. ඒකයි අපි මේ වගේ එකම අදහස් තියෙන කට්ටිය එකතු වෙන්නේ. ඒකතල කාලසටහනක් හදාගෙන පුළුවන් තරම් සක්මණෙන් පරියන්කයෙන් එදිනදා වැඩ විවේකීව කිරිල්ලෙන් අර එක අරමුණක හිත පැවැත්වීම කරගෙන යනවා. ඉතින් ඒකට සමත භාවනා ක්‍රමයේ හැටියට ඒ උපචාර සමාධියෙන් එහෙම නැත්නම් ඒ විවේක ස්ථානයේ විවේක ස්ථාන කිට්ටු කරලා වෙලාවක තානායමකට කොට වෙච්චි මගියෙක් වාගේ අර බාහිර නැත්තම් තර වෙච්ච හිත ඇතුළත තැම්පත් වීමක් සිදු වෙන එකට අර්පණා සමාධිය කියලා භාවනා ලෝකේ සඳහන් කරනවා. එතකොට විපස්සනා භාවනාවේදී එහෙම අර්පණා සමාධියකට සමවැදීමක් වෙන්නේ නැහැ. ඒකෙදී අරමුණු අපි ඉස්සලගත් ආනාපානෙ වගේ දෙයක්. ආනාපානෙ භාවනා කර කර ඉන්නවා. නමුත් එතකොට අමෝරාවෙන් වගේ පිටපර පිටපැත්තේ තියෙන බාහිර ශබ්ද එනවා. කයේ තියෙන වේදනා දැනෙනවා. ඒ වගේම හිතවිලි වලින් බාධා කරනවා. ඒ විතරක් නෙවෙයි ආනාපානීය සමතේ වල්නවා වගේ නෙවෙයි විපස්සනායෙන් බලනකොට නැත්නම් විපස්සනාට නැඹුරු වෙච්ච කෙනාගේ ඒ ආස්වාද ප්‍රසවාසයේ ක්‍රමිකව නොදැනෙන තැන ඉඳලා ගොරෝසු වෙන හැටි ඊට පස්සේ ප්‍රසවාසයේ නාස්පුඩු පුරවාගෙන තරන්න ගිහිල්ලා ආය සම්පූර්ණයෙන්ම ගෙවිලා යන තැන දක්වාම බලනකොට ආස්වාස ප්‍රස්වාසයේ ජවනිකා රාශියක් දකින්න. එතකොට එක තැනක තියලා තියෙන ටාගට් එකට වෙඩි තියනා වගේ නෙවෙයි විපස්සනාදි කරන පයින් පිම්මට වෙඩි තියනා වගේ ආස්වාසයේ මෝරගෙන එන හැම එකක්ම හැම වෙනසක්ම හැම විපරිණාමයක්ම සතියට ග්‍රහණය කරගන්න. අප්‍රමාදයට ග්‍රහණය කරගෙන යනකොට අරමුණු මාරු වෙද්දිත් අර වාගෙම හිත හරියට ඒකට එක සම්පාත වෙනවනම් එක විදියක සමාධියක් ඇති වෙනවා. ඒකට ක්ෂණ මාත්‍ර සමාධිය, කණික සමාධිය කියලා කියනවා. එතකොට එක ළඟ ගමන් කරන කෝච්චි දෙකක් සමාන වේගයෙන් ගමන් කරන එක කෝච්චියෙන් අනිත් එකට මාරු වෙන්න පුළුවන්. අනිත් වගේ මේ අරමුණ කරකින වේගයට සමානව සතියක් ක්‍රියාත්මක වෙලා භාවනා හිතත් සමවේගයට ආවට පස්සේ මේ දෙක එකිනෙකට මුණ දැම්මා වගේ හිතෙනවා. මේක ටිකක් සෙල්ලක්කාර වැඩක් හරියට හිතවලා තියෙන ටාගට් එකක් දිහා බලලා වෙඩි තියනවා වගේ නෙමෙයි. දෙකම සමවේගයට එනකන් හිතේ සතිය වඩන්නවා. එතකොට අරමුණ කරකින වේගය, අරමුණ පරිණාමයට පත්වන වේගය, අරමුණ විපරිණාමයට පත්වන වේගය, අරමුණ රූපාන්තරයට පත්වන වේගය හා සමගම තමන්ගේ හිතක් ක්‍රියාත්මක වෙන්න ගියාම මේ දෙක අතර සමාන්තර ගමනේ එකිනෙක ගමනක් කරන්න පුළුවන් ඒ නිසා පටිපක්ඛේන පටිපක්ඛේන විගමනේන ආරම්මනේ නිරන්තරම් පවත්තමානෝ අප්පිතෝ විය චිත්තං නිච්චලන්ත අපේති කියලා කියනවා. නීවරණ ධර්ම පොඩ්ඩක් හිත අයින් කරගෙන අරමුණ යන ගානටම සමානව හිත පවතින වෙලාවක් આવොත් ඔය C90 බයිසිකල් එකේ ක්ලච් එක අල්ලනවා වගේ තෙල් එකේ තියෙන්නේ එක පැත්තක් කැරකෙනකොට ඒ තෙල් කැරකිලා අන්තිමට එහා පැත්තේ තියෙන එකක් කරකවලා මේ බයිසිකල් එක අරගෙන යනවා. ඒ වගේ මේ හිත ගානට අරමුණත් එක්ක යන මේකට ගියාට පස්සේ ක්ලච් එක ඇල්ලුවා වගේ එන්ජින් එක පැත්තේ තියෙන බලය රෝද පැත්තට සම්ප්‍රේෂණය වෙන්න පටන් ගන්නවා. එතන තියෙන එකලසක් විතරමයි. අනේ බල සම්ප්‍රයුක්තිය සහ එකලස එන වෙලාවට තමන්ට හොඳටම තේරෙනවා. ඒ අරමුණත් එක්ක කාන්දමකට ඇල්ලුවා වගේ හිත සමීපව ගමන් කරන්න පටන් ගන්නවා. ඉතින් මේ අපි සාමාන්‍ය භාවනා ජීවිතය කියන්නේ මට දැන් අරමුණට මූණට මූණ දාගෙන ඉන්න පුළුවන්. ඒ අරමුණ පටන් ගන්න හැටි, ගොරෝසු වෙන හැටි, නිවෙන හැටි, අනික් අරමුණට මාරු වෙන හැටි, ඒක පටන් ගන්න හැටි, ඒ ගොරෝසු වෙන හැටි, නැති වෙන හැටි මෙන්න මේ දිහා බලන ඉන්නකොට සමත සමාධියේ ප්‍රථම ධානයේ වාගේ අර්පණා සමාධිය විපස්සනාවේ අරමුණ නිශ්චල එකක් තියා බලා ඉන්න වගේ කරන්න පුළුවන්. අන්නේම කරගෙන ඉන්න වෙලාවේදී Tamanට බාහිර හද නෑ එනව නෙවෙයි. කය වේදනා නොදැනෙනව නෙවෙයි. හිතවිලි පිටිපස්සෙන් ඇවිල්ලා කරදර නොකරනව නෙවෙයි. නමුත් ඒ ආනාපානියත් එක්ක අපේ හිතේ හාදකම අපේ හිතේ පවතින මේ ඇසුර ඒ තරම් ලඟ වුණාට පස්සේ හරියට ආනාපානට කාන්දමට ඇල්ලුවා වගේ අර ශබ්ද නැහැ වෙන මට්ටමට යනවා. කයේ තියෙන වේදනා කය නොදැනෙන මට්ටමුණත් යන්න පුළුවන්. හිතවිලි ආවට ඒක මේ Tamanට ආමන්ත්‍රණය කරන එකක් නෙවෙයි මං හිතලා ගත් එකක් නෙවෙයි කියලා මේ දෙක අතර සම්බන්ධතාවය වැඩි වෙන්න වැඩි වෙන්න ඒ පුද්ගලයාට අර සමත සමාධිය කියන විදිහට ධානාංග පහළ වෙලා තේරෙන්න පටන් ගන්නවා මේ හිතේ තියෙනවා මට්ටම් දෙකක් මේකට මේ தත්ත්වය දක්වා කිව්වොත් සම්පූර්ණ පිටනන්නාත්තර වෙලා රූප බලන සද්ධාහන ගඳ බලන රස බලන ඉඳුරන් හරහා අරමුණු ගනුදෙනු කරන කෙලසිච්ච හිතක් තියෙනවා. මම ඒකට කෙලසිච්ච හිත කියලා මේ වෙලාව පාවිච්චි කරනවා. අයේ ඒක සතුන් මරන්න හොරකම් කරන්න පවා යන්න පුළුවන්. ඔය සීලකින් හිර කරලා ඒවා මේවා කරලා හිත ඇතුළට හැරෙව්වොත් ශබ්ද නැහෙන රූප නොබලන ගඳක් නොවිඳින රසක් නොවිඳින අඩු ගන්න ආස්වාස ප්‍රසආසයේ පවා නොදැනෙන සිව් මට්ටමට ගියාම එතනත් හිතේ සමතුලිතතාවයක් තියෙනවා. ඒ සමතුලිතතාවයේදී ඒ ලබන අත්දැකීම ඇහෙන් ලබන රූපයක් නෙවෙයි. නැත්නම් රූපවල අත්දැකීමක් නෙවෙයි. කන ශබ්දයක් අහලා ලබන මිහිරියක් අමිරියාවක් නෙවෙයි. නාසයෙන් ලබන එකක් නෙවෙයි. දිවෙන් ලබන එකක් නෙවෙයි. කයත් නැතුව ඒ මැද සංදිස්ථානය මනුස්ස මනසකට පමණක් පරිණාමයේදී හම්බෙන සුවිශේෂී ස්ථානයක් ඒක හරියට උඩට ගිය රොකට් එක අඳට යන්න ඉස්සර වෙලා කක්ෂගත වෙලා ඒ ගංගනගාමීන්ට පුරුදු කරනවා ගුරුත්වාකර්ෂණයේ ඇති තැන හැදිච්ච මේ ගංගනගාමීන් ඊගාට යන තැන ගුරුත්වාකර්ෂණ නැති තැනට යන්න ඉස්සෙල්ලා එක සැරේ යන්නේ. ඒ කක්ෂේ ගොඩාක් වෙලා ගත කරනවා කක්ෂේ ඉන්නකොට ඒ ඒ ශට්ලික කරකිනවා වේගයෙන් ඒක නිසා කොයි පැත්තකටවත් ගුරුත්වාකර්ෂණ වැඩ කරන්නේ පැය 24ක් යන දවස පැයෙන් යනවා. මේ ඉර පායනවා මේ ඉර පායනවා. ඒතකොට යෝගාවචරයගේ මේ ගගනගාමියාගේ බයොලොජිකල් ක්ලොක් එක රසායනික ශරීරය සම්පූර්ණ වෙනස් වෙනවා. ඒතන හුඟා කල් යා පුහුණු කරන්න ඕනේ. ඒ පුහුණු කරන කම්ම පාලක මැදිරියෙන් තමයි ෂටල් එක කන්ට්‍රෝල් කරන්නේ. ඊට පස්සේ එහෙම ඉන්න ගමන් ගණන් කරනවා හන්දට යන්නේ නම් මෙතෙන්දී රොකට් එක පත්තු කරන්න ඕනේ. අඟහරු ලෝකට යනවා මෙතෙන්දී රොකට් එක පත්තු කරන්න ඕනේ. ඒ ඒ ග්‍රහයට කොතනදී ඊගා රොකට් එක පත්තු කරන්න ඕනේ යන්නේ ඉස්සර වෙලා ගුරුත්වාකර්ෂණයෙන් නිදිච්ච තාම පාලක මැදිරියට සම්බන්ධ ක්‍රමයෙන් ඊගාවට කරන තියෙන අභ්‍යාසය පාලක මැදිරිය දන්නේ නැති එකක්. අන්න ඒකට ඒ ගංගනකාමෙන් පුරුදු කරනා වගේ අර අරමුණකට මුහුණ දාලා අරමුණේ කොහොඳටම ගෙවෙද්දී ඒකට ආවට පස්සේ ඒක පදම් වෙනකන් ඒක වශී වෙනකන් ඒකට හුරු වෙනකන් ඊගාමතර පයින් හදනවා කියන කෙනා තල්ල කඩා ගන්න වැඩක්. එතනදී Taman දැනගන්න ඕනේ දැන් ඉන්ද්‍රිය බද්ධ නැති ආමිෂයට සම්බන්ධ නැති මොකද්දෝ වෙන සමතුලිතතාවයක් තියෙනවා. මේ සමතුලිතතාවය හුරු කරගන්න ඕනේ. මේ සමතුලිතතාවයේ gedara කියා වගේ දැනෙන්න ඕනේ. ඒක සෙකන්ඩ් නේචර් එක වෙන්න ඕනේ. අන්න ඒ තරමට භාවනා කරනකොට අවශ්‍ය නම් ඒ යෝගාවචරයට ඒ නීවරණ ධර්ම වල ගොරෝසු ගොරෝසු වයින් කරමින් දෙවෙනි ධානය තුන්වෙනි ධානය හතරවෙනි ධානය වගේ ඉහළ ඉහළ ධානය වලට යන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ විපස්සනා භාවනාවේදී නම් ඒ තමන් අරමුණු කරන අරමුණේ වෙනද නොදැක්ක විශාල ගැඹුරක් ඒ කියන්නේ පුංචි ලේ බින්දුවක් ඇහෙන් බලනකොටයි පස් ගුණයක් ලොක් කරලා බලනකොටයි 10 ගුණයක් ලොක් කරලා බලනකොටයි 40 ගුණයක් ලොක් කරලා බලනකොටයි ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දානකොටයි ඒ ලේ කඳුලේ තියෙන විස්තර කොච්චර වෙනස් වෙනවද කියනවනම් ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක දැම්මට පස්සේ මේක ලේද නැද්ද කියලා හොයන්න බෑ ඒ තරම්ම මේ එදිනදා තමගේ ජීවිතේ ලැබෙන දේ හෝ ආනාපානේ හෝ සවිස්තරව පේන්න පටන් ගන්නවා කොච්චරද කියනවනම් මේ ආනාපාන ඇතුලේ මුළු ලෝකෙම තියෙනවා. පාඨ වියාපෝ තේජෝ වාසේ වායෝ වාසේ රූප ධර්ම සියල්ලම මේ ආනාපාන ඇතුලේ තියෙනවා. ඒ ආනාපානේ දැනෙනකොට ඇති වෙන වේදනා ආසන ප්‍රසාරයෙන් වෙන් කර ගැනීම සඳහා ඇතින සංඥා ආයාසයෙන් හුස්ම ගන්නවද ඉබේ සුද්ධ හුස්ම ගන්නවද කියන සංස්කාර මේ ආස්වාසේ මේ සද්ද කියලා වෙන් කරගන්න විඥානේ මේ සේරම ධර්ම අර එකලාසයේ තුල යෝගාවචරය දවසකට එක ගාන එක එක චිත්තක්ෂණ එක ගානේ පුහුණු කරනවා මේක ඔක්කොම තියදී ඊගාට මම මොකද්ද කරන්න ඕනේ කියලා හොයන්න පටන් ගන්නවා කියලා කියන්නේ අර ඒකේ පදම ඒකේ උරුව ඒකේ සිද්ධි කිරීල අඩු වුණොත් පණින්න හැදුවොත් තල්ල කඩා ගන්නවා කියන එක තමයි කියන්නේ. ඒ නිසා එතන ගියාට පස්සේ යෝගාචර එවැනි පරිසරයක ගත කරමින් එවැනි අරමුණක් ඇසුරු කරමින් ආය සාමාන්‍ය ලෝකයට යනවා ආය මෙතෙන් එනවා ආය යනවා පුහුණු කරාට පස්සේ ධ්‍යාන වශයෙන් යන්නත් පුළුවන් විපස්සනා වශයෙන් දිනු කරන්නත් පුළුවන් ඒක කරාට කෙරුවට පස්සේ යාගේ සමතේකින් සමාධියකින් එකලස්කමකින් ඒකෝදී භාවයකින් තමයි ජීවිතේ දිහා සංසාරේ දිහා, ලෝකේ දිහා, රුචි අරුචිකන් දිහා, තමගේ පෞෂත්වයේ දිහා, අනුන් තමන් එක තියෙන සම්බන්ධකම් දිහා පුදුමාකාර වෙනසක් ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෙනස සැර වැඩි නිසා අnder ගිහිල්ලා ආත්මනසේ කෙලිම පොළොට යන තුර නිරෝධායන මැදිරික තිබ්බා වගේ සර්වඥයන් සඳහන් කරනවා මෙන්න මේ කාලේ පුළුවන් තරම් ගණ්‍යා කෙරෙන් වෙන්ව කුලයා කෙරෙන් වෙන්ව මේක හුරු වෙනකන් විවේක ස්ථානයක් භජනය කරන්න කියනවා. ඒ උරු වෙනකම් භාවනා කරන පිරිසක කිට්ටු කරලා ජීවත් වෙන්න ජීවත් වෙන ගමන් මේකට පුදුමාකාර ඉවසිල්ලකින් මේ කලබල සහිත තිබිච්ච හිත අනිස්කලන්ට හිතට යනකොට අර ඇකලමටයිස් කරනවා කියලා කියනවා වගේ කාලයට පරිසරයට හුරු වීම සඳහා කාලය ගත කිරීමක් අවශ්‍යයි. මෙන්න මේක තමයි අද මේ ඕස්ට්‍රේලියාව වගේ රටක නැත්තේ. මේක ලංකාවෙත් නැහැ දැන්. මොකද මේ තරම්ම කලබලකාරී ජීවිතයක් අපි මේ දියුණුව කියලා යටිතල පහසුකම් කියලා ইনফরমේෂන් ටෙක්නොලොජි කියලා වාහන හදාගත්තයි කියලා අර ලේන කූඩුවේ දුවනවා වගේ පුදුමාකාර දෙවිලක් තියෙනවා. ඉතින් ඒ නිසා එතනදී ප්‍රධාන ප්‍රශ්නයක් මතුවෙනවා. අපි භාවනා ක්‍රමය හරහා අනුපොබ්බ ශික්ෂාවෙන් අනුපොබ්බ කිරියාවෙන් අනුපොබ්බ ප්‍රතිපදාවෙන් මේ සම්දිස්ථානේ පෙන්ලා දෙන්න පුළුවන්. ඒක ලේසි නිසා නෙවෙයි මම මෙහෙම කියන්නේ. නමුත් පෙන්ලා දෙන්න පුළුවන්. නමුත් ඒක රකින්නයි කියන එක නම් ලේසි නෑ. මෙන්න මේ ප්‍රශ්න නිසා තමයි ධ්‍යානයක් හදාගෙන විතර දොරේ ඉන්න ගමන් මේ ධ්‍යාන ආරක්ෂා කරනවා කියනකොට උත්හාන සම්පදාව අපිට උපයන්න පුළුවන් වුණාට ඒක රකින්න බෑ ඊටත් ටිකක් දීස් පෙට්‍රල් දීසිකල පීරිසිකල දැම්මාගේ උණකට ගහගෙන පෙට්‍රල් ටිකක් දැම්මා වගේ ගහගෙන නිසා මේක රකින්න අමාරු නිසයි මහසිසාරෝ ස්වාමීන් වහන්සේ මේ විපස්සනා ක්‍රමයේ ගත්තේ එතන එතන හතර සමාධියක මේ කටයුතු කරන මිසක් ඒ සමාධි ධ්‍යාන මට්ටම් මේ පෞල් ජීවිත ගත කරන ගමන් අමුදරුවන් රකින්න ගමන් මේ ආර්ථික ප්‍රශ්න දේශපාලන ප්‍රශ්න කතා කරන්න බැරි නිසා එතන එතන ලැබෙන සමාධියකින් ඉදිරියට යන ක්‍රමයක් තමයි මේ 2500 ඉඳලා බුද්ධ ජයන්තියේ ඉඳලා ලෝකේ බුද්ධහම කියලා ලෝකේ භාවනාව කියලා අද පැතිරලා තියෙන්නේ. ඒ නිසා ඒක බය නැතුව ගියන්න කියන්න පුළුවන්. කොච්චර දුරට ඒක සාර්ථක වුණාද කියනවනම් අද පැවිද්දන්ට වැඩි භාවනා කරන්න ගිහියෝ. ගිහියන්ට උපදෙස් දෙන්න පුළුවන් ගිහියෝ ඉන්නවාද? භාවනා කරලා Tamanට විශ්වාසයක් ඇති වෙලා තව ගිහියන්ද මෙව්ව තිබුණේ 2500 ඉස්සල්ලා. 2500 ඉස්සල්ලා පැවිද්දවත් භාවනා කරේ නැහැ. මේ මේ මේ මේ ප්‍රතිසත්‍යවත් භාවනා කරගෙන. දැන් මේ විදිහට අර විපස්සනා සමාධිය, ක්ෂණමාත්‍ර සමාධිය, කාර්යසිල්ලක්කාර සමාධිය ඒක තේරුම් අරගත්තට පස්සේ ඒ අර ධ්‍යාන මට්ටම් වලට සාපේක්ෂව සමාන්තරව තමන්න පුළුවන් අවස්ථාව හැටියට ඒ සමාධියක් ඇති කරගන්න. අන්නේ විදිහට ගියාට පස්සේ ඒක බුද්ධ ඥානanci කියන්නේ හිත බලලා බුදුහාමරණ තිබුණේ විශේෂ ඥානයක කාටවත් නැහැ. කල්ල චිත්තම්, මුදු චිත්තම්, විනිවරණ චිත්තම්, උදක්ක චිත්තම්, පසන්න චිත්තම් කියලා ඒ හිත දැන් වී වපුරන්න ඉස්සලා කලල් කරගත්ත මඩක් වගේ වී යටේ බාර ගන්න ලෑස්ති. මුදු චිත්තම් කියලා කියන්නේ හැම වැලි කැටයක්ම ගස් කැටයක්ම කුඩු කරලා ඒක හොඳට සමතුලිත වෙලා තියෙන්නේ. කල්ල චිත්තම් මුදිච්ච විනිවරණ චිත්තම් ඒකේ මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච කියන තද බල දේවල් පිළිබඳ තියෙන ආශාව නැත්නම් බද්ධ වෛරය අරයත් එක්ක මෙයත් එක්ක තියෙන දේවල් නැත්නම් හිටගෙන නිින්ද යන නිදිමත එහෙම නැත්නම් අතීත අනාගත පිළිබඳව තැවෙන උද්දච්ච කුක්කුච්ච එහෙම නැත්නම් විචිකිච්ඡා මේ භාවනා ක්‍රමය හරිද ඉස්සරහට යන්නේ පස්සට යන්නේ සමත ජීවිපස්සනා කියන සැක නැති විනිවර්ණ චිත්තං උදග්ග චිත්තං කියලා කියනවා එවැනි හිතක් අනිවාර්යයෙන්ම උද්‍යෝගී වෙනවා අපි හිතන්නේ මේ කැලේකට ගිහිල්ලා අත්ති සොහාගෙන විවේක වෙනකොට මේක පිළුණු වෙච්ච ආත්තක් වගේ කුණු වෙලා යයි කියලා. සීතල වෙයි කියලා. නමුත් වෙන්නේ ඒක නෙවෙයි අර නිවර්ණ බලපෑම නැති වුණාට පස්සේ ප්‍රතිපක්ෂේන ප්‍රතිපක්ක විගමනේන ගම්බීරෝපි ධම්මෝ සුඛාකටෝ භවෙය්‍ය හරියට වීදුරක කණ්ණාඩියක වැඳලා තිබුණ දැල එහෙම නැත්නම් දැල්ල වැදිච්ච එක මැකුවට පස්සේ Tamange මුහුණ හොඳට පිස්සුදුට පේනා වගේ එයාට පේන්න පටන් අර ගන්නවා ඒ විනිවර නැති හිත. ඒකට කියනවා කල්ල චිත්තං, මුදි චිත්තං, විනිවරංච උදග්ග චිත්තං, පසන්න චිත්තං. හරි ප්‍රසන්න හිතක් ඇති වෙනවා. ඊගාවට හැම වෙලාවෙම එන ඊගාව අරමුණ, ඊගාව චිත්තක්ෂණ, ඊගාව මොහොත බොහෝම ප්‍රසන්නව ගත කරන්න. ඔය ડિප්‍රෙෂන් එකේ අනිත් පැත්ත. ෆ්‍රස්ට්‍රේෂන් එකේ අනිත් පැත්ත. ඉතින් අපිට අද දෙන ෆ්‍රස්ට්‍රේෂන් වලට ડિප්‍රෙෂන් වලට බෙහෙත් දෙන බෙහෙත් වලින් ඒ උපකරණ වලින් කවදාකවත් මෙයාගේ ප්‍රසන්න භාවයක් උදග්ග භාවයක් කවදාකවත් එන්නේ ඒ වෙනුවට ඕනම කෙනෙකුට කියන්න පුළුවන් මේ නිරීක්ෂණය අඩු කරලා නිගමන වැඩි කරන මේ ජීවිතේ පුරා දිගටම සිද්ධ වෙන ඊටපන්දම දෙපැත්තෙන් පත්තු කෙරෙල්ල ඒ නිසා ඒක පරණ කර්ම නිසා අපිට ගෙවන්න වෙනවා. චීච පොඩි වේලාවක් කරන මේ ටික කරලා බලන්න පුළු පුළුවන් තරමට නිරීක්ෂණය වැඩිකරන නිගමන අඩුකරන අඩු කරලා මේක දිගේ යනකොට Tamanට පුළුවන් මෙච්චර මේ අසහනකාරී ලෝකයේ මෙච්චර මානසික අසහන තියෙන ලෝකයේ මෙච්චර ග්ලෝබල් වෝමින් තියෙන ලෝකයේ මෙච්චර පරිසර දූෂණ වෙච්ච ලෝකයේ මෙච්චර චිත්ත දූෂණ කරන ලෝකයේ තම හරි ක්‍රමයේ දන්නවනේ අනුපුබ්බ කිරියා අනුපුබ්බ අනුපුබ්බ සික්ක අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිවත දන්නවනම් තමයි දැනගන්න පුළුවන් මේ කක්ෂගත වෙලා ඉන්න වෙලාවෙන් ඕනේ නම් ටොකට්ටයක් පත්තු කරලා හඳට යන්න හරි ඕන තැනකට යන්න පුළුවන් ඒ නිසා මේ සංදිස්ථානේ හරි වැදගත් නමුත් මම වෙලාගත් එකට විපස්සනා වශයෙන් යන්නත් පුළුවන් සමත වශයෙන් යන්නත් පුළුවන් ඒ සමත ක්‍රමයේ සරුවචනන්සේ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා තිබිලි බව ඔය වත්මඟුල් දවසේ සිද්ධාර්ථ කුමාරයා දඹගහ මුදුනේ හිට බව දුෂ්කර ක්‍රියා කරන කාලේ ආලාර කාලාමුද්‍රකාරාණ පුත්‍ර ළඟට ගිහිල්ලා හත් වෙනි ධ්‍යාන අට වෙනි ධ්‍යාන ලබාගත් බව හරහා පේන්න තියෙනවා. නමුත් මේ විපස්සනා ක්‍රමයේ සරුවචන් වහන්සේ විසිම හොයාගත්තා. නමුත් දෙකම අනුමත කරලා තියෙනවා. මෙන්න මෙතෙන්ද ගිහිල්ලා මේ පුරුදු කරගත්තට පස්සේ සර්වඥාන් වහන්සේ ඒ කෙනාගේ හිත දැකලා මේ කල්ල චිත්තම් මුදු චිත්තම් උදක්ක චිත්තම් පදන චිත්තම් විනිවර්ණ චිත්තම් කියලා දැකලා පස්සේ කියනවා දැන්කට අවශ්‍ය නම් මේ පිසුරගත්ත හිතෙන් ඒ පරිඋත්තාන වීචිකම කෙලෙස් නෙමෙයි පරිඋත්තාන කෙලෙස් නෙමෙයි යට තියෙන ඒ තමගේ ජීවිතයත් එක්ක හැංගිලා ගිය අපේ ගති තියෙන ජම්ම ගති කියලා જાතියක් රුචර්ජුකම් කියලා જાතියක් පෞරුෂත්වය කියලා જાතියක්. ඒ ගෙනාපු දේවල් ඒක නිකන් සාමාන්‍යයෙන් කියනවා විටමින් ගියරයක් තිබුණ බෝතලයක් විටමින් කොච්චර හැලුවත් වීදුරුවේ ගඳක් ඉතුරු වෙනවා. කොච්චර හේතුවක් ඒක යන්නේ. අන්න ඒ වගේ අපි සංසාරයෙන් සංසාරයට ගියා. රටකින් රටකට ගියා. මොන જાති කෙරුවත් අපි අර බැඳීගත්ත ඒ කසට බැඳීගත්ත ඒ මඩකහට දැලිකුණ තනින් තනට යනවා කන්දෙන් කන්දර කොටිය මාරු වුණාට පුල්ලි මාරු වෙන්නේ නැහැ. කොටියගේ පුල්ලි එහෙමමයි. ඒ දික බලන්න පුළුවන් වෙන්නේ අර ගුරුසු වල තියෙන වීචිකම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් අයින් කරාට පස්සේ පස්සේ ඒක සාර්ථකව යටපත් කරගෙන 100ක් නෙමෙයි తాවකාලිකව යටපත් කරගෙන ඒ මත ඇතිවෙච්ච හැකි සංඥාව අතවාසිය ඇතුව විතරක් අතවාසිය දැක්කට පස්සේ සරුවචන සඳහන් කරනවා ඊට පස්සේ මේ සියලු කෙලෙස් වලින් තොර වෙච්ච නැත්නම් අනුසය කෙලෙමුත් ඉවර වෙච්ච ඒ අනුත්තර යෝගක්ෂේමේ පිණිස හිත නමන්නේ. ඇත්තටම ඉංගහාට භාවනා කරන්න දෙයක් නැහැ. දැන් ඕටෝ පයිලට් එකෙන් දාලා යන්න පුළුවන් වෙලාවක් ආවිලා තියෙනවා. මොකද ඒ අමාරු දුෂ්කර හරිය ගත කරලා තියෙන්නේ. ඉතින් ඒ දුෂ්කර හරිය ගත කරන්න ඉස්සලා කොච්චර ප්‍රාර්ථනා කරත් ඒක වෙන්නේ නැහැ. ඒක පහු කරාට පස්සේ කරන්න දෙයක්වත් නැහැ. අර ජාපු වේගෙට මේ ඉතුරු කෙලස් ටිකත් සම්පූර්ණ ටික ගත කරන්න අයින් කරන්න පුළුවන් කියලා ඒ කෙනාට පුද්ගලික බලයක් නෙමෙයි හම්බ වෙන්නේ මෙතෙක් කරගෙන ආපු යෝග ජීවිතේ ගැම්මට කැටපොලයක් ඇදලා ඇදලා අතාරපුවාම ඒ ගල පැනලා යනවා වගේ ඒ ජවයට එහා පැත්තට පණින්න පුළුවන් ගතියක් තියෙනවා තුංගා භවනා කරන හිතන මෙතන විශාල සමීකරණයක් තියෙනවා. මෙතන ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මුළු ත්‍රිපිටකයම දැනගන්න ඕනේ. විනය ඇති 100ක්ම විනයගරුක වෙන්න ඕනේ. අරණ්‍යගත වෙන්න ඕනේ. ඒ ටික වෙන්න කියලා. ඇත්තටම කියනවා නම් අමාරුම සිද්ධිය අහඹයක් වෙන්නේ. කදාකත් ඒක කරන්න දෙයක් නැත්තේ නෑ. මේ අයින් කරපු කෙලස් ටික මේ වීතික්‍රම වශයෙන් සමාජ උල්ලංඝනය කරන කැත ගොරෝසු ඡණ්ඩ පරුස කෙලස් ටික අයින් කරගත්ත. ඇත්තටම ගත්තාම හිතට එන කාම සංඥාව නතර කිරීම තරම් తాවකාලිකව නතර කිරීම තරම් ශක්තියක් ඇති කරගත්තේ යෝගාවචරයට ඒත් එහාට ඇල්ලට තියෙන්නේ දැන් මම මේ දෙක කරගත්තේ කවුරුගේ උදව් වෙන්නේ නෙවෙයි බුදුහාමුදුරුවෝ මට උදව් කෙරුවෙත් නැහැ බුදුහාමුදුරුවෝ මග්ගක් හයි විතරයි පාර කීපක විතරයි මෙතෙක් කල මං සංසාරේ දවල් මිගිල් රෑ දණිය සෙල්ලමක් කරගෙන ආවේ මිනිසුන්ට බේන මම හරි සීලාචාරයි හැබැයි හම්බෙච්ච ගමන් ජඩකම් කරනවා මෙතන ගියාට පස්සේ දොන්නන් දොන් සිමන්නන් සිමන් කියලා. Tamanට තීන්දු කරගන්න පුළුවන් ඕනේ නම් ආපහු යන්නත් පුළුවන්. දැන් බටහිර ලෝකේ ඇමරිකාව කරන භාවනාව තමයි හොඳට හිතා දාගෙන ආය කාමභෝගී ලෝකෙට ගිහිල්ලා වැඩියෙන් සැප විඳින එක. ඒකට කියනවා තෙරපිටික් නැත්නම් හීලින් කියලා. නමුත් බුදුරජාණන්සේ ක්‍රමේ ප්‍රිවෙන්ෂන් අත හේදකම මෙතන කියලා මීට පස්සේ නොවීම සඳහා යන්ත්‍ර යෝගක්ෂේමයට හිත දෙමුවට පස්සේ ආපු ජවයේ හරිනම් ඒක නිකන් මල උඩට ඇවිල්ලා තියෙනවනම් ඉර පයනකොට මල පිපෙනවා. ඒක සම්පූර්ණ අහඹයක් තියෙන එක. හැම වෙලාවෙම අපි දැනගන්න ඕන ගොරෝසු කෙලෙස් තන ඉඳලා පරිඋත්ථාන කෙලෙස් වීචිකම කෙලෙස් අයින් කරලා පරිඋත්ථාන කෙලෙස් අයින් කළා මේ හිත පිරිසුදු කරලා එහෙම නැත්නම් නීවරණ නැති කරලා ඒක විවෘත කරලා තියන්න එයා දන්නව කරන්න ඕන දේ. ඒ නිසා ලබන අත්දැකීම එහෙම නැත්නම් ඒ නිවන කියලා කියනකො ඒක මට අයිති එකක් නෙවෙයි. ඒක මා ඒකට මම බුදු නිරීක්ෂකෙක් විතරයි. අපරට හොඳට පුපුරලා තියෙන එක පාට ටොක් ගාලා පයින්නවා. ඊට පස්සේ අර ටික විසිරලා යනවා. ඒක ඒක අපරට කිරි මෝරණ කාලේ ඉඳලම ඇතුළේ තියෙන ගුණයක්. ඒකට කවුරක්වත් මොනවක්වත් කරන්න ඕන කමක් නැහැ. අවශ්‍ය වෙලා තියෙන අර වීතික්‍රම කෙලෙස් පරිඋත්ථාන කෙලෙස් කියන ටික අයින් කිරීමේ වැඩ පිළිවෙල. ඉතින් ඒ නිසා එහෙම කරගෙන කරන ගියාට පස්සේ මහ බෝසතාන් වහන්සේ නමක් නම් මතු බුදු වෙන අදහසක් තියෙනවනම් උතන නතර වෙනවා. ඒ යෝගක්ෂේමයට හිත පතන්නේ නැහැ. දැන් මේ ජීවිතෙත් කවුරු හරි මට ආසවර වෙන්න ඕන අරවල් වෙන්න ඕන කිව්වොත් මෙතනින් එහාට ඒ ප්‍රාර්ථනාවම ගමනට බ්ලොක්යක් වෙනවා බාධාවක් වෙනවා. ඒක කාදාරි සංසාරේ කාලා ඇති කියලා හිතනවා නම් මේ ජීවිතේ වෙනසක් වෙන්න ඕන කියලා හිතනවා. ඒ කියන්නේ ඒ තරම්ම මේකේ තියෙන මේ සංසාරේ තියෙන පෙළෙන ගතිය තේරලා තියෙනවා. තවන ගතිය තියෙන මොන තරම් ටෙම්පරාදු කරලා ගත්තත් මෙච්චරම තමයි. දැන් ලංකාවේ තියෙන කොත්තු රොටිය. දවසේ ඔක්කොම ඉතුරුච්චව කට කට කට කට ගහලා ටෙම්පරාදු කරලා ඒක දෙනවා. පහුවෙන්ද ඒ ටික ඉතුරු කරලා ආයෙත් ටෙම්පරාදු කරලා දෙනවා. කොච්චර කෑවත් කොත්තුව තමයි සංසාරේ තියෙන්නේ. අපි හිතනවා නෑ නෑ මේ දන්න දැනුමේ හෙට නම් මේට වැඩිය හොඳ කම්බිනේෂනයක් හම්බ වෙයි. අම්ල ගාස්ලට වඩා අපි දැන් ටිකක් ඉහළ මට්ටමේ ඉන්නේ. ඒ නිසා ඒගොල්ලන්ට වඩා අපි දිනුනේ කියලා ඔය කොච්චර කරත් එකම කොත්තු රොටිය තමයි කියන්නේ. ඒක ඇති කියලා හිතිච්ච දවසේ ඒ කෙනා තමයි එහා පැත්තට යන්න හිත පහළ වෙන්නේ. ඒක කවදාක ප්‍රාර්ථනා කරලා ගන්නත් බෑ. හිතලා ගන්නත් බෑ මෙතෙන්ට එනකන් වැඩපිළිවෙලේ අනුභවී කතාවක්. අනුභව ශික්ෂා අනුභව කිරියා අනුභව ප්‍රතිපදා තියෙනවා. ඉතින් එහාට සම්පූර්ණ තාර්කික වැඩක් යනවා. ඒක තනි කර ඉලෙක්ට්‍රික්. තනි කර ආරම්භයක් සිද්ධ වෙන අපිට තියෙන අවශ්‍ය හේතු සම්පාදනය කරලා බලන්න එක විතරයි. අපිට කැමති වෙලාවට වෙන්න පුළුවන් නම් ඒක නිවන නෙවෙයි. ඒ ඒ தත්ත්වයටදී ඒ වෙන දේ ලෝක න්‍යායකට සිද්ධ වෙනවා මිස චිත්ත න්‍යායකට සිද්ධ වෙනවා මිස මේ භාවනා කරන කෙනාගේ මන අපිට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචරයක් වශයෙන් අපි කරන්නේ හේතු සම්පාදනය කරනවා රාජකාරියක් වගේ, දේව කාර්යයක් වගේ, බුද්ධ කෘත්‍යයක් වගේ කරන් තියෙන උපරිම කරනවා. කිසියම් අපේක්ෂාවක් නැහැ මට මේක ලැබෙන්න ඕනේ. ඇත්තට මේ ගතිය තේරෙන්නේ අර හොඳට හිත නීවරණයෙන් අයින් කරලා විපස්සනා පැත්තට එහෙම නැත්නම් අපි කියන අනුසය කෙලස් කපන පැත්තට යන්න නම් සම්පූර්ණ ස්වභාවයට ඉඩ දෙන්න ඕනේ. ඇඟිලි ගහන්න ගියොත් වෙන්නේ අනිවාර්යම පාඩුවක්. ඒක නිසා කියනවා ඇහැට මොනව වැටුණත් කුණක් වෙනවා. ඒ නිසා ඇහැ කියන ඉතාම සියුම් උපකරණ රකින්න ඇල්ලතර විතරයි හොඳ. ඒ වගේ එතනින් යාර ගියාට පස්සේ හැමදාම මේක සපේ සපේ අදීලා કોઈ වෙලාවක හෝ වෙන්න තියෙන දේ වෙන්න අරනකොට ඒ යෝගක්ෂේමේ නැත්නම් මේ අපි කරන යෝග භාවනාවේ කෙලවරටපත් වීම <clears throat> අහම්බයක් විදිහට සිදුවේ. ඉතින් මේක බුදුජානනාංශය විස්තර කරාට පස්සේ ඒ ඝනපොංකල්ලාන කියන බ්‍රාහ්මණය අහනවා සංස මෙච්චර ලස්සනට හරියට පියවරෙන් පියවර විස්තර කෙරුවට පස්සේ මේ බණ අහන ඔක්කොම නිවන් දකින්නවද නැත්නම් සමහරක් නිවන් දකින්නවා සමහරක් නිවන් දකින්නේ නැද්ද කියලා. ඒක බුදුන්ස කියනවා මේච්චර ලස්සන නැව සමහරක් නිවන් දකින්නවා සමහරක් නිවන් දකින්නේ නැහැ කියලා. ඒකට ඒ ඝනකමක් ගල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ බ්‍රාහ්මණය කියනවා එහෙම වෙන්නේ කොහොමද සංස මේක හැම පියවරක්ම දැන් විස්තර වෙලා තියෙනවා. ඇයි එහෙම තියෙද්දිත් ඒ පාර ඒකාන්ත ප්‍රතිඵලයක් දෙන්නේ නැති කියලා. ඒතර පුත්‍රජනanse කියන ගණක මොකලාන මොකලාන ඔබේ ප්‍රශ්නයක් අහන්න ඔබ කැමති විදිහට උත්තර දීපන්. ඒක අපිට උදව් වෙයි මේ කියන ප්‍රශ්නෙට. ඔබ මෙතන ඉඳලා රජගහනුවට යන පාර දන්නවද? ඒ එහෙමයි ස්වාමීන් වහන්සේ. මොලකට මිනිස්සෙක් ඇවිල්ලා අහනවා මොකලාන මට යන්න ඕනේ රජගහනුවට. ඔබ කියනවා මේ පාරෙන් යන්න මේ පැත්තට හැරෙන්න එතකොට ඔබට ගමක් හම්බ වෙයි. ඒ ගම පහු කරපන්. ඊට පස්සේ තව ගමක් හම්බ වෙයි. ඒ ටිකක් යනකොට නිගමයක් හම්බ වෙයි. ඊට පස්සේ ඒක පහු කරපන් නගරයක් හම්බ වෙයි. ඒ නගරේ පහු කරාට පස්සේ ඔන්න රජගහනුවර තියෙනවා කියලා ඔබ හරියට පාර කියන. ඉතින් ඒ මනස පළවෙනි හන්දියේම දකුණ තියදී වමට හැරෙනවා. එහෙම නැත්නම් වෙන පාරක් යනවා. ගියාට පස්සේ මේ මනුස්සයා කියනවා අර මනුස්සයා මට කිව්ව පාර වැරදුනා. මට යන්න ඕන තැන හම්බුන්නේ නැහැ කියලා එයා චෝදනා කරනවා. තාම මනුස්සයෙක් කරොසේ ආවෝම පිළිසිදු එක ලියලා කරලා හරියට හැරෙන්න ඕන හන්දියෙන් ගිහලා රජගහනුවරට යනවා. ඒකට පළවෙනි මනසට පාර වර්ධින්නත් දෙවෙනි මනසට පාර හරියන්නත් ඒක පිළිබඳ උඹේ වගකීම මොකද්ද කියලා. ඉතින් කියන සවානස මම මොනව කරන්නේ මම පාර කියන මිනිහා විතරනේ. රජගහනුවර ඇත්තටම තියෙන එකක්. මේ මාර්ගය ඇත්තටම තියෙන එකක්. නමුත් දෙන උපදේශය පිළිගන්නේ නැතුව අපිට සිග්නල් දාලා දකුණට කැපුවොත් කොහෙද යන්නේ? ඒක නිසා ඉවර වෙලා ඒ මොග්ගල්ලාන කනක මොග්ගල්ලාන කියනවා ස්වාමීන් වහන්සේ මේ වහන්සේ මෙච්චර ලස්සන මේ සීලේ ආනිසංශ ගැන කතා කරද්දී කී දෙනෙක් උගුරට හොරා බේත් බොන්න හදනවද මේ සීලේ පිළිබඳව කොම්ප්‍රොමයිස් කරන්න හදනවද ඒ කරන ඔක්කොම හරහා එයා තමන්ගේ අවසාන પરමාර්ථයට අකුල හෙලා ගන්නවා ඊට පස්සේ යම් ප්‍රමාණික සීලේ ඉඳගෙන යම් කිසි කෙනෙක් ඉන්දිය සංවරයට අනිවාර්යයෙන්ම ඔබ වහන්සේ මේකේ වැදගත් ජවනිකාවක් විතර මේක කියලා තියෙනවා. ඒ කෙනාට ඕනකමත් ඇති සමහර වෙලාවට නමුත් ඒකේ අඩුපාඩුකම් තියෙනවා. ඒකට ගරු කරන්නේ නැහැ. ඒකට අනුව ජීවත් වෙන්නේ නැහැ. ඉතින් එතකොට ඔබ වහන්සේ මොනව කරන්නේ? ඔබ වහන්සේගේ මහා කරුණාවේ ඔබ වහන්සේ ඔක්කොම විස්තර කරනවා. නමුත් මේ හිත චපලයි. හිත වංචනිකයි. හිත ඡටයි. හිත මායාවි. ඉතින් ඒ ආසන්න මිනිස්සයා උත්සාහ කරාට එයා කරන්නේ කියන දේ නෙවෙයි. අපි කිව්වොත් බරපතල රෝගයට දෙන බොහොම සාර බෙහෙත් මේ මාත්‍රාව මේ කැමරට ඉස්සලා ගන්න ඕනේ මේක කැමරට පස්සේ ගන්න ඕනේ කියන එක අරගෙන ගිහිල්ලා ඒ නිසා මාත්‍රාව ගත්තේ නැත්නම් ඒ වෙලාවට ගත්තේ නැත්නම් ජහන්න දෙයක් නැහැ ලෙඩේ සුව වෙන්නේ නැහැ. ඒකට යා බේතරත් බනිනවා, වෙදාටත් බනිනවා, Tamanට සාප කරගන්නවා. කාගවත් දෝෂ නිසා නෙවෙයි මොකද ඒ ශාස්ත්‍රයේ හැටියට නම් හරියට මේ මාත්‍රාව තියෙනවා ගත යුතු වෙලාවක් කියන. ඒ නිසා මේ සීලේ එහෙමත් මේ ඉන්දිය සංවරයේ තමයි ඇහ කන දිවනාසය ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරන එක කන කෑමේ මෙච්චරයි ඇඟට වටින දෙමින් එහාට කාපුවම ලෙඩ වෙනවා කියලා එකේ මාත්‍රාව නැත්නම් මේ නිින්දේ මනුස්ස ජීවිතයේ අවදීන් ඉන්න ඕන කාලේ ඒක පිළිබඳව උවමනා තුනක් කර ගන්න බැරි නම් නැත්නම් මේ සති සම්පජඤ්ඤය දන්නේ නැත්නම් ඔබ වහන්සේ කොච්චර එහෙම පාර කිව්වත් වර්ධින එක පිළිබඳව ඔබ වහන්සේට දොස් කියන්න බෑ ඒක මට දැන් තේරෙනවා. අපි මග්ගක්ඛයි විතරයි පාර්ගය කියලා දෙන එක විතරයි. ඒ නිසා බුදුරජාණන්සේ ගැලවුම් කාර්යයක් නෙවෙයි. අපි වෙන කෘත්‍ය සම්පාදනය කරන කෙනෙක් නෙවෙයි. බොහෝම අනුකම්පාවෙන් ඉතාම සවිස්තරව පාර කියලා දීලා තියෙනවා. පාර කිව්වට පස්සේ අවශ්‍ය කෙන විශේෂයෙන්ම සංසාරේ බය තියෙන කෙනා. සංසාර පිළිබඳ සංවේගය කියන වචන පාවිච්චි කරන්නේ එයා මේ දන්නවා මේ සීලයට වංචා කරනවා කියලා කියන තමන්ට පිහින් යන ගැනීමක් තමයි. ඉන්ද්‍රිය සංවරයට ලාමකෝ සලකනවායි කියලා කියන්නේ දැක දැක දන දන යන්න පාරක් තියෙනං අසොඳර තිබේනං කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසේ. එතකොට මේ ආහාරය පිළිබඳව චාරයක් නැත්තම් යා මොන එක්සර්සයිස් කරත් මොන ඩයටින් කරත් මොන බේත ගත්තත් කන කන එකකින් අමාරු වෙනවා. ඒ හැම කාරණාවකදීම අපේ හිත චපල භාවයේ තේරුම් අරගන්න. මේ චපල භාවය කියලා කියන්නේ එක්කෙනෙක් පුද්ගලික දෝෂයක් නෙවෙයි. ඒක තමයි සංසාරේ ගැටි. ඉතින් මේව හරියට දැනගත්ත දවසේ තේරෙයි අනේ මම මේ හන්දියට ඇවිල්ලා දවස් කීයක් වරද්දාගෙන තිබුණාද කියලා. දවස් කීයක් මෙතෙන් මම ඇවිල්ලා තියෙනවා. මෙතෙන් ඇවිල්ලා වැරදි පාර හරිය කියලා හිතා ගන්නවා. හරියක වැරදි කියලා හිතා ගන්නවා. අර බල්ල වලිගල් අල්ල කරගෙන වගේ එක තැන කරකවෙන්න පටන් ගන්නවා. මේක කරගෙන කරගෙන ඉන්න ඕන කොහෙන් හරි අයිර වෙලාවට පණිඩේ හම්බෙච්චා මෙයා ඒක තේරුම් ගන්නවා මම එදා ගත්ත පාර වැරදි. අද මේක යන්න ඕනේ කියලා. ඉතින් යාට තේරෙන්නේ මේ දැන් ඇහිච්ච වචනේ තමයි මම ගොඩාගේ කියලා. නෑ මෙතෙක් කලොත් වරද්ද වරද්ද යා කරගෙන ඇවිල්ලා තියෙනවා කවුරු හරි සත්පුරුෂයෙකින් ඒ වෙලාවට කියනවා මෙන්න මෙහෙම පුතේ බලපන් මෙන්න මේ පැත්ත බලපන් කියව වෙලාවට පව ගෙවිච්ච වෙලාවට පින මොහොරච්ච වෙලාවට යහලිස්ම ඇත්ත තමයි කියලා ඒකට යනවා ඒකට ගියාට පස්සේ එදාට ලොකු සතුටක් හමන තීගාව හන්දේදී ආය වර්ත ගන්න ඉඩ තියෙනවා එතෙන්දිත් පොට්ට chance එකක් තමයි තියෙන්නේ කර කර කර කර ඉන්නකොට මොකක් හරි දෙයකින් ඔන්න එතෙන්දී හරි පාර තියෙනවා. අන්න එහෙම අවස්ථා කීපකින් වෙන නිසා තමන්ගේ ප්‍රතිඵලය තමන්ගේමයි. කාගෙන්වත් ණයටගත් එකක් නෙවෙයි. කාගෙන්වත් කොපි කරන දෙයක්වත් නෙවෙයි. ඒ වගේම බාහිරින් ඉන්න කෙනාට කරන්න පුළුවන් සීමිත මඟ දැක්වීමක් පමණයි. තමන් මේක නැවත නැවතත් කරමින් ඒ අතරමඟ වැරද්ද පුද්ගලික දෝෂයකට ගන්න නැතුව මේ චපල හිතේ හැටි මෙහෙමයි. හැබැයි මේ චපල හිතට එකකට බයයි. මොකද එකම දේ නැවත කරන්න ගියොත් චපලකමට හවුස නැහැ. ඉස්ලාම මතාවට අපි මේ පාරට ගිහිල්ලා හන්දියට යෑමට අපි කියනවා ආශේවන ප්‍රත්‍ය කියලා. ඇසුර. දකින්නකොටම තේරෙනවා මෙතන ටිකක් අලුත් කියලා. මෙතන වෙනසක් කියලා තේරෙනවා. මොකද ඒකේදිත් අර හිතේ චපල ගතියට අදින්නෙම බල්ලා අසුචියට අදිනා වගේ කක්කාවටම තමයි. එහෙම කරලා කරලා කරලා කල්ලිවෙලා කරගෙන යනවා. එයා හිතනවා මේක සංදිස්ථානයක් මට එක දවසක් නම් මේ හන්දට හරි ගියා. දැන් නම් වැරදුනා. නමුත් ඒ නිසා මම වේස නොබල මෙතනෝම යෙදෙන්න ඕන කියන තමයි භාවනා කියන වචනේ යොදලා තියෙන්නේ. ආශිවන ප්‍රත්‍යයට පස්සේ අපි භාවිතා කරනවා. හැබැයි ඒත් පොට්ට chance තමයි හරියනවා, වරදිනවා, හරියනවා, වරදිනවා. අන්නේම කර කර ඉන්නකොට Taman තුලින්ම ක්‍රමසා විදි මතුවෙනවා. මෙන්න මේ මේ කාරණාවල සුසර කිරීම හරහා මේ බල සම්ප්‍රේෂණය සිදු වෙන්න පුළුවන් කියලා ඒක දැනගත්තත් වැඩේ නැත කරන ඊට පස්සේ බහුලීගත කිරීමක් කරනවා ඒක සීසන් කරනවා ඒක පදම් කරනවා මේ ඒ ඒ සංදිස්ථානේ Tamanට ඇති වෙච්ච ආනිසංස අතවාසිය දන්න කෙනා කවදාකවත් ඉස්සරහට යන්න හදන්නේ ඒක හොඳට පදම් කරගෙන වශී කරනවා කරනවා වශී කෙරුවට පස්සේ ඊගා මට්ටමේදී ඔන්න ආශේවනයක් ආය හම්බ වෙනවා. ඒකට වැඩිය හොඳ එකක්. ඒකෙදිත් හම්බුනහම ආය අදුරුවෙක් වාගේ ආධුනිකෙක් වාගේ මුල ඉඳලම යන්න හදනවා මිසක් මම මෙච්චර මෙච්චර තාන්නවල් ලැබලා තියෙනවා මට ඒ නිසා මේක ඉබේම සිද්ධ වෙන්න ඕනේ මං යනකොට පාවඩ දාලා තියෙන්න ඕනේ මං යනකොට වටතිර ඇතලා තියෙන්න ඕනේ කියලා කිසිම අපේක්ෂාවක් තියෙන කෙනෙකුට ඊගා වහන්දේදී දක්ෂකම් පාවෙන්නේ නැහැ ආයෙත් මුල ඉඳලා පටන් ගන්නවා ආසේවනේ කරන ඊට පස්සේ ආයෙත් එහා පැත්ත මෙහා පැත්ත තම තම කර කර කර කර කර බලනවා ඉතින් ඒක සරුවචනංශයෙන් පෙන්වන්නේ රත්තරන් භාණ්ඩයක් වතුරේ දාන ඒ කම්මල් කාර්යයක් කරන වැඩි. අනුභුබ්බේන මේ ධාවි තොහකතෝකං කනේ කනේ කම්මාරෝ රජතස්සේව නිද්දමේ මලමස්තන. ඒ දක්ෂ රත්තරන් කරුවා අනුභුබ්බේන අනුපූර්වව තොහකතෝකං කනේ කනේ. ඔක තමයි අපේ ජීවිතේ ස්වර්ණමය පාතේ ටික ටික හැම මොහොතෙම ඒ දෝදලිම වගේ දුවන ගිහලා නතර වෙලා ඔළුව හොල්ලලා ඉන්න භාවනා ක්‍රමයක් කරන්න බෑ. ලදලද හැම චිත්තක්ෂණෙම ටික ටික කරගෙන කරගෙන යන මනුස්සයාට මේ හීන්සරේ මොන જાතියක් කරන්නේ. ඒ නිසා අපි වර එක රත්තරන් බඩු වතුර දාන මනුස්සයා කරන්නේ වර එක ගින්න දාලා පලහනවා. ආය ඇල් වතුර දාලා පොඟවන. ආය සර ගින්න දාන. ආය ඇල් වතුර නිසා මේ භාවනා ජීවිතයේදී තද්ද දුක් ලැබෙනවා. තද සැප ලැබෙනවා. තද දැනුම් ලැබෙනවා. තද මෝඩකම් වලට ලක් වෙනවා. ඒ දෙකෙන්ම සිද්ධ වෙන්නේ මේ රත්තරන සුද්ධ වෙන එකයි. එහෙම නොවුනොත් අපි හොඳ නෝට් එකේ පරිපරදාචයක් කරන ඕක උලන්න ගියොත් අර රත්තරන් බාන්නේ තියෙන කැටයන් සේරම ඉංගලයයි කුණුත් කැපේ රත්තරන්ත් කැපේ. එතකොට අර දක්ෂකම හිතින්නේ නැහැ. එතකොට මේ රත්තරන් ගෙවෙයි කියලා පුළුන් කාලක් කරන පියපියා හිටියට අර කැටයන් අස්සේ තියෙන කුණු යන්නේ නැහැ. ඒකට ක්‍රමයක් තියෙනවා. වතුරෙත් දාන්න, ඇල්ල ගුන්නෙත් දාන්න, වතුරෙත් දාන්න, ගින්නෙත් දාන්න. එතකොට මේ රත්තරන් කැපෙන්නේ ගින්නටයි වතුරටයි කුණු පිච්චුනාට රත්තරන් පිච්චෙන්නේ නැහැ. අපි හැම කෙනෙක්ගේම හිත ඇතුලේ දඹරත්තරණක් තියෙනවා. අපිට ඕන කරලා තියෙන අර පිටින් තියෙන අපේ ඉනේ රුචි අසුකම් කියන පෞරුෂත්වයේ කියන ආගම කියන ජාතිය කියන මේ කුණු කන්දලේ අර ඇතුලේ තියෙන දඹරත්තරණ තුවාල වෙන්නේ නැතුව අයින් කරන්න. ඒ අයින් කිරීම සඳහා අනුපූර්ව ප්‍රතිපදාව තමයි බුදුජානසෙ පෙන්නලා තියෙන්නේ. සර්වඥාන්සේ වැඩ ඉන කාලේ ඒ සරත් නුවර දවසක් ගමනක් යන මිනිස්සෙක් දැක්කා. ඇතුලේ ඉඳලා එන හාමුදුරු දෙනමක්. ඒ අරන්නේ අද්දරට ඇවිල්ලා සිවුර පෙරවගෙන දේවර වහගෙන පාත්‍රේ බඩතුල හංගවගෙන ඔන්න පින්න පාත යනවා. ඉතින් මනසයි දෙනවා අනේ මේ අපි මේන ගෙවල් දොරවල් හදාන ගෙවල් හිටියට මේ ආන්දර මේ කැලේට වෙලා ගත කරනවා හරි හොඳ සන්තෝෂින් ඇති නේද කියලා මනස මේ ගමනක් කරන අබෞද්ධේ යන ගමන් දැක්කාර කැලෙන් එළියට ඇවිල්ලා අර ආන්දරෝ සිවුර අඳිනකොට කැලේ තියෙන කටුකොහල වල පැටලෙනවා සිවුරතිකාරයන්ට ඉඩ නැහැ ඉතින් හාමුදුරුවෝ යන්තම් කකුල් දෙක වැස්සේ සිවුර ගහගෙන සිවුර ගැටවට දාගෙන අර කැලේ ආසේ සිවුර අඳින්නේ බොහොම මම ගෞරවයෙන් මම අරසකාරී. මේ මනසට හිතනවා එනවා මම ගිහිල්ලා මේතර මේ හාමුදුර සිවුරු ඇඳපු තැන කැලේ පොඩ්ඩක් කිලි කරන්න ඕන කියලා. මේ මනසට හිතනවා ඒ අර ප්‍රසන්න හැඟීම නිසා මේ මනස ගිහිල්ලා පොඩ්ඩක් කැලේ එලි කරනවා. ඊට පස්සේ අනකොට බලනවා මේ එලි කරපු තැන සංඛ්‍යා පාවිච්චි කරනවා. ඉතින් බලනකොට අනේ ඇත්තටම හාමුදුරුවෝ ඒක දැකලා ඒ එලි මහන්ටයිල පාවිච්චි කරනවා පාවිච්චි කරන මේ මනසයා දැක්කා තනකොළ නිසා පිණිපිපිලා තනකොළ වල අර සිවුර කනකොන ගෑවිලා කෙලසෙනවා. ඒ නිසා මිනිස්සයා හිතන දැන් කැලිය විතරක් අයින් කළා බෑ මම මේක තනකොළ ටිකක් අයින් කළා දාන්න ඕනේ කියලා. තනකොළ අයින් කළාට පස්සේ දැන් මඩ ගෑවිලා සිවුර කනේ කොනේ සවුත් ඉන්දියානු මිනිස්සයා හිත වැලි ටිකක් ගෙනත් දාන්න ඕනේ. දැන් මේක ලස්සන පිටියක් තියෙනවා. මේ අනේනකොට දැකලා සාදුකේ යනකොට අනේ ටික දවසක් යනකොට අරකේ බල්ලෝ ඇවිල්ලා කතා කරලා, ආහාරක් ඇවිල්ලා කතා කරලා සංඝයාට මොනවක් කරගන්න බෑ. ඊට පස්සේ හිතනවා දැන් මේක එලිමහන තියෙන තරම් කරස කරන්න බෑ. ඊට පස්සේ මේ මිනිසයාගේ ගමේ ඉන්න මිනිසෙකුට ගිහිල්ලා කියනවා මම මේ පොඩි වැඩක් කරගෙන ආවා. මේකට මට පොඩි උපදේශයක් දීපන්. එතකොට මේ මිනිසෝ කියනවා උඹ මේ අබෞද්ධයෙක් වශයෙන් බලපන් මොන මොනතරම් පිනක්ද කරගෙන තියෙන්නේ. මේව අපිනේ කරන්න තියෙන්නේ. එහෙමනේ අපි ගිහිල්ලා ඉවරලා එතන පොඩි කුටියක් හදමු. මට තාප්ප කොට බාහුව පිටි තියලා. එතකොට ඒකලා කඩුල්ලක් කියලා. එතකොට බලන්න දෙන්න බෑනේ. ඒ නිසා හාමුදුරන් ඇවිල්ලා එතන සිවුරු වල ගන්න පුළුවන්නේ. කියලා මේ මනස හේමස කිව්වා මට දන්නේ නැහැ මම මේ බුද්ධ ධර්මයේ නෙවෙයි මම මේක කරන ගිය වැඩේට ආධාරයක් වෙනවා කරමු කියලා කට්ටිය එකතු වෙලා හදනකොට ඔක්කොමලා හදනකොට අර කුට්ටිය බොහොම ලස්සනට හැදුනා බොහොම ලස්සනට හිතුවට වැඩිය හොඳට හැදුනා එතන ඉන්න මිනිස්සෙක් කිව්වා මේක මේ ශාසනය කරන්න පුළුවන් බරපතලම කුසලයක් මේ කුටි පූජා සියල්ල පූජා කරා හා සමානව මේ අබෞද්ධ වශයෙන් බලපං කරපු දේ උඹ නිසා තමයි අපි මෙතෙන් ආවේ. ඒ නිසා මේක නිකන් අරින්න හොඳ නැහැ. මේ බුදුහාමුදුරන්ට ආරාධනා කරලා අපි මේ කුටි පූජා කරලා දානයක් දීලා කුටි පූජා කරමු කියලා. අරමංසා කිව්වා මේ මම මේ දන්නේ එකක් නෙවෙයි. ඒක හොඳ නම් උඹලයි ක්‍රමයට හොඳ නම් යන් කියලා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කිව්වා මෙහෙමයි අපි මෙහෙම පාත්‍ර කුටිය කියලා ඔකට කියන්නේ. පාත්‍ර කුටියක් ඇදුවා අපිට ඒකට සංඥාවෙන් අවසර ලැබෙන්න ඕනේ මේක බාර ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ අවල් දවසේ ඉඳලා දින් දීලා කුටි පූජා කරන දවසේ මිනිස්සු කරපු දේ අර පටේට ඇවිල්ලා ලිප් ඇදලා ගිනි මොරවලා දාහනේ හදලා සංඝයා වහන්සේනම් බලහිනකොට බුදුරජාණන් වහන්සේම වැඩියා අර දාහනේට අනුග්‍රහයක් වශයෙන්. ඉතින් මිනිස්සුන්ට පුදුම සතුටක්. මේ කොළද යන මිනිස්සෙක් කර කරගත්ත වැඩේ. ඒක ඔක්කොම ඉවර කරලා බණ කියනවත් බුදුරජාණන් වහන්සේන විජිතපත අත්ව ගත්තා. ඒ කියන්නේ වට අත් අතර ගත්තා. ඉතින් අර මිනිස්සයාට හැම කෙනාම ස්තුති කරා දැන් මේ කරගෙන ගිය වැඩේ ටිකෙන් ටිකෙන් ටිකෙන් උපාද ඇවිල්ලා තියෙන සාසන ප්‍රධාන දායකෙක් පාටපත් වෙලා තියෙනවා කියලා. ඒකෙදි බුදුරජාණන්සේ ගාථාවෙන් තමයි බණ කිව්වේ. අනුපුබ්බේන මේ දහවි තෝක තෝකං කනේ කනේ කම්මාරෝ රජසේව නිද්දමේ මරමත්තනෝ මේ උප්පත්ති පඬිතයා වටපිට පොත්පත් බලන්නේ ප්‍රයෝජනේ සලකලා වැඩේට අත දෙනවා. ඒ අත දුන්නට පස්සේ ඒකෙන් එන අතවාසිය නිසා මේක හොඳින් කිරීමේ ක්‍රමය හොඳින් වඩා හොඳ වෙන් කිරීමේ ක්‍රමය ඒ මනස රම්බෙන අතවාසියක්. ඉතින් මේ මනසයි වඩා හොඳ ක්‍රමය සමාදන් වෙන්නේ නැත්නම් ඒ මනසට ඉදිරි ගමනක් නැහැ. අය බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් මහාන වුණත් නැති වුණත් ඒ මනස ඊගාව කරන් තියෙන එක හිතට ආවට පස්සේ නොලහ කරොත් වඩා හොඳදී අනුමතන් වුණොත් ඊටත් වැඩි හොඳ ක්‍රමයක් මතුවෙනවා. කරන කරන ගියාට පස්සේ වැඩි කල් යන්නේ නැහැ. තමන්ට යන්න ඕන තැනට යනවා. ඉතින් ඒ නිසා මේ අනුපූර්ව ක්‍රමයේ පිළිබඳව මේ වගේ බුද්ධහා බුදුහාමසෝගේ උතුමෙක් මේ තමන් කර මේ සරල ක්‍රියාව මෙච්චර අගය කරනකොට මේ මනසට ඇතිවෙච්ච සතුට කොච්චරද කියනවනම් අර පිරිස මැදම සෝවාන් මාර්ගඵල ඥානයක් ලැබුවා කියන එක පොතේ සඳහන් කරනවා. අපි හිතන්නේ එහෙම නෙවෙයි. මේ භාවනා කරලා මේක එක පට්ටන් ලැබලා අරයට මෙයාට කෑකොස්සන් ගහලා මේ කටයුතු කරන්න ඕනේ කියලා. මත අර වගේ සිද්ධියකදී තමන්ගේ හිත හොඳට එකලස් වුණොත් ඒකෝදි භාවයටපත් වුණොත් එන සතුට තුල තමයි තේරෙන්න පටන් ගන්න මේ බොහොම සරල පුංචි පටන් ගත්ත වැඩකින් තමයි අපි මෙතෙන්ට අවිලා තියෙන්නේ. දෙක කාගේවත් ජග්ගහිල්ලකින් නෙවෙයි. කවුරුත් ඇවිල්ලා අපිව තල්ලු කරලා නෙමෙයි. ඒ වෙලාවේ අපිට තේරලා තිබුණා මෙතන ලේසි තැනක් අපි එතන ඉදිරියට යන්න ඕනේ. එතෙන් යන තව එකක් හම්බ වෙනවා. එහෙම එහෙම ගියාට පස්සේ මේ අනුපූර්ව ප්‍රතිපදාව තමයි මේ විද්‍යාව මේ තාකල් දියුණු තැනට ගෙනාවේ. බොහෝම සරල තැනකින් පටන් ගන්න. නමුත් බලන්න කාර් එක අද තියෙන මොඩල් එක ඉස්ලාම අපේ ගංගවල වලට ආපු කාර් එක බලන කොච්චර දියුණුද කියලා. නමුත් ඒක අන්තිම මොඩල් එක කියලා සලකනවාද? විශාල විද්‍යාඥයෝ දාන දාලා කියනවා මේක තව දියුණු කරන්න. ඒක 2014 මොඩල් එක 13 වැඩියට වැඩිය හොඳයි. ඒක කියන් පැනගෙන ගිහිල්ලා ගත්තට මොකද 2015 වෙනකොට තව මොඩල් එකක් එනවා. කොහෙන් කෙලවර වෙයිද කියන්න බෑ. නමුත් මේ තරක් මේ විද්‍යාවෙන් හොයාගන්න මේ එකින් එක එකින් එක දිනු කරන යන ක්‍රමේ මූලික ආරම්භය බුදුජානනාංශගේ තෝක තෝකං කණේ කණේ කියන වචනේ තමයි තියෙන්නේ. හැම මොහොතකවදාකවත් හිතන්න එපා මම අද ඉන්නේ උසස් තැනක කියලා. හිතා ගන්න ඕනේ මම ආධුනිකයෙක්. මට තව ගොඩක් ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ ඉගෙන ගන්න දේවල් වලට මට තියෙන්නේ මගේම අත්තරදි ටික විතරයි. ඔය ප්‍රොෆෙසර්ස්ලා කියන දෙයක් හෝ නැත්නම් පත්තිරෝලිලේ තියෙන එකක් හෝ සුද්ධ ලියවිල්ලේ මොකක්වත් නැහැ. ඒවා මල පොත්. භාවිතේ බහැප මිනිසයා වතුරට බහපන්න දා කොහොම හරි දැමි ගහ ගොඩ ඉන්න එපායි. ඒ අත්දැකීමට ගරු කරන්න පටන් අරගත්තට පස්සේ බුදුචාන් වහන්සේගේ ධර්මයේ වැඩ කරගන්න ත්‍රිපිටකයේ මූලික ධර්මයක් අත්‍යවශ්‍යම නැත. ඒකටම උප්පත්තියෙම පෙළ ගහලා පච්ච කොටලා යවන්න ඕනකමකුත් නැහැ. අවශ්‍යතාවය තියෙනවා මේ සංසාරය කියලා කෙනෙක් කැඹිරිල්ල. ඒක සීපිරිගයක්. ඒක දාස භාවයක්. ඒක මහා කාන්තාරයක්. ඒක මහා ණයක් කියලා ගොඩේන ක්‍රමයට බුදුසයන්න්සේ පාර පෙන්ලා තිනවා මාර්ගයේ වශයෙන්. හැබැයි කර දෙන්නේ නැහැ. එහෙම එහෙම වගකීමක් පුදුරජාන් වහන්සේලාට නැහැ. නමුත් අවශ්‍ය තියෙන එකනට එක පියවරක සාර්ථකත්වයේ මත දෙවෙනි පියවරේ පරිේශන සූචනාව පහළ වෙනවා. ඒකේ සාර්ථකත්වය මත ඊගායකට යනවා. හරියට නිකන් ගහක මුල ඕජාව දිගේ හොයාගෙන හොයාගෙන යන පාරක් තියෙනවා. තේතමනේට හොයාගෙන යන පාරක් තියෙනවා. ගහක මුලක් කවදාකවත් දැකලා තියෙනවද කෙලින් වැවෙනවා. කවදාවත් නැහැ. ඉර්ධින් ඉර්ධුවට වතුර වැටෙන තැනට වැවෙන්න වගේ අපේ ජීවිතේ කවදාවත් දෙන්නේ කෙනිවන් මාර්ග සමාන නැහැ. නමුත් ඒක අතරතුරේ අනුපූර්ව ක්‍රමයකුත් තියෙනවා. අනුපූර්වර මොකල්ලාන හොබ නිසා අනුපූර්ව ක්‍රමයකුත් තියෙනවා. නමුත් කතාකත් තරගයි පරණ කාගාරි සිස්ටම් එකක් පරණ කාගාරි මොඩල් එකක් කාටකාරි සමීකරණයක් දාගෙන මේක හදන්න හදන්න බෑ. අපිට ඒකෙන් ආදර්ශයක් ගන්න පුළුවන් සත්පුරුෂයන්ගේ නමුත් හැම වෙලාවෙම මේ අවදි මනසෙන් ඉන්නවනම් මේකට අපි ආර්ය පරිශ්‍රණය කියලා කියනවා. ඒ ආර්ය පරිශ්‍රණයේ ගමන තුළ පුදුමාකාර සජීවී ගතියක් තියෙනවා. ඉතින් ඒ නිසා නිවන ලබන්න ඉස්සර වෙලා මේ ලෝකේ ලබන්න කියන හැම කෙනෙක් ලබන සැප අනායාසයෙන් ලැබෙන්න පටන් ගන්නවා. ගෝධනේ හිතන්නේ මේ ගමන නිවනට යන තියෙන එක මහා දුර ගමනක් එක තද ආධ්‍යාත්මික ගමනක් එක තද ආගමික ගමනක් මේ ඉදිනදා වැඩවලට බාධා වෙයි කියලා. කවදාකවත් නෑ ඕනම ශිල්පයක්. ඕනම ශිල්පයක දක්ෂකම වැඩි වෙනවා භාවනා කරන කෙනාට. ඒ මොකද එයා කනා බල්ලන් ගහිල්ලක් කරන්නේ හොඳට හොයලා බල්ලා වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා අපිට වෙලා තියෙන්නේ ඒ භාවනා කරන්න වෙලාවක් නැහැ. මොකද ඒ තරම් වැඩ. ඒකට වෙලා හොයා ගන්න නැහැ කියන. ඉතින් ඒකට වීලු කතාවක් කරලා බණිවර කරන්නයි මම හදන්නේ. ඒ සිරිබිරිස් සිරිබිරිස් මේ සීතෝරස් කියලා මිනිස්සු කීතවලු ඒ මිනිස්සයා අන්තිම වයසේ රස්සාවට ගිහිල්ලා මේ ෆිනෑන්ස් ක්‍රමයට බයිසිකල් දෙන්න පටන් ගත්තලු කම්පැනි. ඉතින් මිනිස්සයා කරුදේ දෙන්නේ ගැස්සන් අරගෙන බයිසිකලයක් ගත්තා. හැබැයි බයිසිකලේ පදින්න දන්නේ නැහැ. ඉතින් මේ මිනිස්සයා හැම වෙලාවෙම තුන් හතර දිනකට අල්ලපු ගැට කතා කරන බයිසිකල හයියෙන් අල්ලගනියි. මම නැග්ගට පස්සේ එමීර තල්ලු කරන ඵලයන් කියලා කරනවලු කරනවලු බොහොම අමාරුයි. හැබැයි යන්න හැම තැනම බයිසිකලේ අරයි යනවා. තල්ලු කරගෙන හරි යනවා පාරේ කවුරු හරි දැක්කොත් නතර කරලා ඒක කෙලින් කරන් නැගෙයි. කොහොම ඉන්න වෙලාව හදිස්සියේ ගෑණි කතා කරනකොටලු මිනිස්සුયો මේ බබෙක්කම් වෙන්නේ නා විදාට ගිහිල්ලා මේ වින්නකෝ අම්මාට ගන්නවනේ. දැන් මිනිස්සු බයිසික දාගන්න දුරනවලු වින්න බොම්බලගෙද. පාරයන් මිනිස්සු කතා කරලා සීදෝසය මොකද කොහෙද යන්නේ කියලා. මිනිස්සු කතා කරනවා ඌවා කීකිය ඉන්න වෙලාවෙන් ගමනක් යනවා. මොකද මොකද ඔබ කාර්යදි කියන්න බෑනේ මං යනවා යන්නේ කියලා අර මිනිස්සු පාරෙන් පැල්ලවලු මොකද කාර්ය. මොකද කියන්න තේරෙන්නේ නැද්ද මේ මේ කවුලට බබෙක් හම්බෙන්නේ. ඉතින් දුවන්නේ වෙන්න පුළුවන් බයිසිකල් දිනවල බලයන්. ඔබට තේරෙන්නේ ඔගේ නගින්න එක කියලා යනවා කියලා. ඒකයි මම මේ තල්ලු කරගෙන දුවන්නේ කියන්නේ. අපේ බෞද්ධයෝ ඔය හිත බිරිස්ලා සියදොරිසා තමයි. මේ භාවනා කරන්න වෙලා නැහැ. අර ගන්සබා බිස්නස් වලට ඕ ටයිම් දාගෙන වැඩ කරනවා. රට රාජ්‍ය පා කියලාගෙන යනවා. පොඩ්ඩක් නතර වෙලා මේක බයිකේ නගින්න පුරුදු වෙනවා. එතකොට ඉක්මනට යන්න බෑ බෑ. නගින්න ගියොත් වෙලා යනවා. ඔන්නෝ බුද්ධ ධර්මයක් තමයි ජීවන 2500 ඉස්සර වෙලා. අද විතරක් එකෙක් දෙන්නෙක් ওই බයිසිකලේ වැටි වැටි තල්ල කඩා ගන්න නැගපු නිසා දැන් අපිට අලුත් ආලෝකයක් එහෙම නැත්නම් අලුත් විවරයක් පහළ වෙලා තියෙනවා. ඒ නිසා මේකේ ප්‍රයෝජනෙ පොඩ්ඩක් සලකන්න. කවදා හරි ඒ Taman තබන තබන පියවරේ අතවාසිය හම්බුනේ නැත්තම් කවදාකවත් ඒ ගමන හරියන්නේ මේක තියෙන්නේ ඒ ඒ පියවරේ ලැබෙන අතවාසිය තමයි හරියට තේරුම් ගත්තොත් ක්‍රමසාවේදී ඉබේම එන්න පටන් ගන්නවා මම දකින දක්ෂම ප්‍රයෝ එහෙම නැත්නම් ප්‍රායෝගිකම දේ තමයි තවත් භාවනා කරන පිළිත් දකින්න හම්බ වෙනවා. Tamanට වැඩි හොඳ කල්යාණ මිත්‍රව හම්බ වෙනවා. හොඳ බණ ඇහෙන්න පටන් අර ගන්නවා. ඒක නිකන් අතිරේක ලාභයට වගේ. එතකොට අර කොක්කු රහන එකට පීනනකොට ජවයක් එනවනේ. තනි තනි පියාඹනකට වැඩිය ඔය සේරු එහෙම පියාඹනකොට එක තාලයකට පියාඹන්නේ. ඒකෝ ජවයක් වෙන වගේ භාවනා කරන පිරිස වලට. මේ බණ වලට කිතුනාට පස්සේ අපි මෙතෙක් කල හිතා ගන්න බැරි දේවල් කොට ගහන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේකේ තියෙන අනුපූර්ව ක්‍රමයක් අර අන්තිමට සිද්ධ වෙන ආම්බෙන් සිද්ධ වෙන එකයි දෙකම පරස්පර විරෝධී වගේ මූලධර්ම වශයෙන් දැක්කට සජීවි ධර්මක ස්වරූපයකට. හැම වෙලාවෙම අන්ත දෙක එකට වැඩ කරනවා. කවදාකවත් ඒ දෙක අතර ගැටුමක් නැහැ. ඒ නිසා අපි ඒකට අලුත් වෙන්න ඒකට විවෘත වෙන්න කටයුතු කරන්න පටන් අරගත්තොත් අපි සංසාරේ කවදාකවත් නැත්නම් මේ ජීවිතේ මෙතෙක් කල නොකරපු විදිහට දක්ෂ බාල දක්ෂ වෙනවා. දක්ෂ ගර්ල් ගයිඩ්ස්ලා වෙනවා. ඒ නැත්නම් සාක්‍ය සිංහ වෙනවා. ඒ නිසා අපි මෙතෙක් කල කරලා යම් අධ්‍යක්ෂ ප්‍රමාණයක් ගත්තා නම් ඒකම අගය කරමින් ඒකම ඉදිරියෙන් තියාන තාමත් මම ආධුනිකයෙක් කියලා හැඟීමෙන් යන්න පටන් ගත්තොත් අපි නැවතත් අලුතින් උපදිච්ච පොඩි එකෙක් වගේ ලෝකෙදී බොහෝම සාදරෙන් බලයි. හැමදේම මේට වැඩිය සජීවී බවක් පෙනේවි. අපිට ඒක නැති වෙලා තියෙන්නේ අපි මමත් පොරක් කියලා හිතන්න ගත්තොත් තමයි. මම තයියම මාක්කා කියලා හිතපු ගමන් අපිට මොන දේ දුන්නත් හරියන්නේ අර ලදරු මනස අර ආධුනික මනස ආපු ගමන් හැමදේම දිහා අපි ආදරෙන් සාදරෙන් බලන්න පටන් අරගත්තොත් ඒ භාවනා නිසා ධර්ම ජීවිතය නිසා තිරියම් වීමක් සිද්ධ වෙනවා ඉතින් මේ වැඩමුළුවත් මේ ධර්ම දේශනාවත් එවැනි තිරියම් භාවයක් වෙනස සියලු දෙනාට හේතු ආසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්මතේ ධර්ම දේශනාවත් දේශනාවලිය නිමාවත් පිටින් සටහන් කරනවා සියලු දෙනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා